ගිය සතියේ අපි සාකච්ඡාව අවසන් කළේ සීලය සම්බන්ධව කරුණු සාකච්ඡා කිරීමෙන්. අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ භාවනාව සම්බන්ධව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවගේ තුන්වෙනි කාරණාව භාවනාව ඉතින් භාවනාව සම්බන්ධව සාකච්ඡා කරන්න කලින් මම කැමති අපිට ටිකක් ඉඩ හදා ගන්න සීලය සම්බන්ධව තවදුරටත් කතා කළ යුතු යමක් තියෙනවා නම් අදහස් තියෙනවා නම් පැහැදිලි කරගත යුතු සාකච්ඡා කරගත යුතු ගැටලු තියෙනවා නම් තව ටිකක් අපිට වෙලාව අරගෙන සාකච්ඡා කරලා ඊළඟ කාරණාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි බලමු දැන් ඔයයන්ට මේ පිළිබඳව කිසියම් ගැටලුවක් තියෙනවා නම් අපි මේ පිළිබඳව සාකච්ඡාවකට ගිහිල්ලා ඊට පස්සේ දෙවනිව අපි සාකච්ඡා කරමු භාවනාව සම්බන්ධව. ඉතින් මේ කාරණාවේදී අපිට සීලයයි භාවනාවයි කියන එක වෙන්වෙන් වශයෙන් අපි මාතෘකාව විදිහට කතා කරාට ඒකේ සම්බන්ධතාවය එකයි. නමුත් අපි සීලය පිළිබඳව තියෙන යම් කරුණු තියෙනවා නම් සාකච්ඡාවට ගමනිමු ඊට පස්සේ ඉතුරු කාරණාවලට අපිට යන්න පුළුවන්. අත්‍යවශ්‍ය සර්ණ ස්වාමීන් වහන්සේ මේ මේ ප්‍රශ්න අතර ගොඩක් කලාවට තියරිටිකල් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. මෙතෙන්දී අර සීලය හැටියට ගන්නකොට දැන් මනසින් සිද්ධ වෙනවනේ අපේ අකුසල් ඒ කියන්නේ මට ඒක ඇත්තටම තාම කන්වින්ස් වුන්නේ නැහැ ඒක හරිද කියන එක. දැන් අර අභිජ්ජා ව්‍යාපද මිච්ඡා දිට්ඨි කියන එක එක සීලේ කොටසක් හැටියට අයිති වෙනවාද කියන එක මම හිතන්නේ ඉතින් අපි කතා කරනකොට හිත හැම එකකට මුල් වෙනවා කියලා කතා කරා. එතකොට කියන්නේ ලෝභ ද්වේෂ මෝහ ඇති වෙන එක විතර සම්බන්ධයි. ඒ වගේම අකුසල් කිරීම හැමතිස්සම සිත මූලික වෙලා තමයි වෙන්නේ. නමුත් අර දස අකුසල් වල කතා කරන සිතේ මූලිකව කටයුතු කරන අභිජ්ජා ව්‍යාපද මිච්ඡා දිට්ඨිය කියන තුන අත්‍තරම සීලය කටියට බුදුහාමුදුරුවෝ ගෙනාර දක්වනවාද නැත්නම් කයින් සහ වචනයෙන් වෙන දේවල් පමණක් සීලයට එනවාද කියන එක පොඩක් විස්තර කරගන්න පුළුවන් දෙපස. ඒක හොඳ කාරණාවක් අපිට සාකච්ඡා කරන්න අද දවසේ සීලය සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් තියෙනවා පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සීලය සම්බන්ධව ඉගැන්වෙන සීලය සම්බන්ධව නිර්වචනය කරන කොටසේ. ඉතින් ඒකට සම්බන්ධ කරගෙන සහ ඒ අනුව තියෙන කාරණා එක තමයි මම සාකච්ඡා කළේ සහ අපි ඒ අදහස් ඉදිරිපත් කරගත්තේ අපි දෙනවම එකතු වෙලා. එතකොට සීලයට තියෙන ඩෙෆිනිෂන් එක තමයි කාය වාචා සමෝදානං සීලං කියන එක. කාය වචන දෙකේ සංවරය සීලය කියන එක තමයි උගන්වන්නේ. දස කුසල් ලකුසල් සම්බන්ධ කරගෙන මෙතෙන්ට කතා බහට ගොනු වෙන්නේ කය වචන දෙකේ අසංවරය කියන එක හැදෙන්නේ හිත අසංවර වුණොත්. හිත අසංවර වෙනකොට කය වචන දෙක අසංවර වෙනවා. හේතුව කය සහ වචනය හිත නැතුව පවත්වන්න තියෙන නොහැකියාව නිසා. කුසලයටද ඒ විදිහටයි ඒකේ තියෙන්නේ. එතකොට හිතේ සංවරයට කය වචන දෙකේ සංවරය අවශ්‍ය කරනවා. කය වචන දෙකේ සංවරයට හිතේ සංවරයද අවශ්‍ය කරනවා. මේ දෙදෙනාගේ සම්බන්ධතාවය නිසා තමයි එකිනෙකාට ඒකේ සම්බන්ධතාවය කතා කරන්නේ. ඒ අපි කතා කරනකොට සීලය සම්බන්ධව හැමතිස්සෙම සීලය කියන එක අද අපිට වාරණ තහංචි නියෝග වැටකටළු ගොඩක් බවට පත් වෙලානේ තියෙන්නේ. හැමතිස්සෙම කරන්න එපා කරන්න එපා කියන තැනකින් අපි සාකච්ඡා කරනවා. ඕක කරන්න එපා මේක කරන්න එපා කියලා කතා කරනවා. සීලය ඇති වෙන්න හෝ නැති වෙන්න ඕන කරන මූලික පසුබිමට සම්බන්ධ වෙන කාරණාව අපේ අතින් ගිලිහිලා ගිහිල්ලා. ඒ නිසා තමයි පහුගිය සාකච්ඡාවට දෙකේදිම මම යම් ප්‍රමාණයක් උත්සාහ කළේ සීලය ඇතිවීමට හේතු තියෙනවා නැතිවීමට හේතු තියෙනවා සීලයේදී හේතුඵල රටාවක් තියෙනවා සීලයද සත්වපුජ්‍යල සංඥාවෙන් තොරව කෙලවර වෙන්න ඕන එකක් කියන තැනින් කරුණු සාකච්ඡා කරලා දුන්නේ ඒ අදහස් ටිකත් එක්ක සීලය සම්බන්ධව තියෙන තව කාරණාවක් තමයි මේ අපේ ගුරුහාමුදුරුවෝ කතා කරපෝ හිත මුල් කරගෙන පවත්වන මේ ශරීරයෙන් සිදු කරන වැරදි වලට දෙන සංවරය තමයි සීලය කියන්නේ කියලා මට අපේ ගුරුහාමුදුරු කෙනෙක් කරුණ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. මොකද ඇහැ කන නාසය දිව ශරීරය හිත නැතුව පවත්වන්න බෑ. මේවා සවිඥානික වෙන්නේ හිතත් එක්ක. මොකද දැන් නාම රූප සම්බන්ධතාවයේ තිබුණා තිබුණාට වැඩක් නැහැ විඥානීය සම්බන්ධ වෙන්නේ නැත්තම්. නාම රූප සම්බන්ධතාවයත් එක්ක තමයි විඥානය ඉපදෙන්නේ. ඒතර විඥානය තනි වුණාට වැඩක් නැහැ නාම රූප සම්බන්ධතාවය හැදෙන්නේ නැත්තම්. ඒ නිසා මේ හැම පැත්තක් එක්කම තමයි මේ සම්බන්ධතාවය කතා කරන්නේ. අන්න ඒ පදනමෙන් අරගෙන තමයි අපි මේ කුසල් ලකුසල් දස කුසල් දස අකුසල් කියන කාරණා දෙකේදී හිතෙනොත්, කයෙනොත්, වචනේනොත් සිද්ධ වෙන කාරණා ටිකට සීලයේ සම්බන්ධතාවය ගොනු කරලා ගන්නෙ. මොකද හිත මුල් වෙලා තමයි සිල් රැකෙන්නෙත් හිත මුල් වෙලා තමයි සිල් බිඳෙන්නෙත් ඒක පෙන්න ගන්න ඒක ඔප්පු කරගන්න තමයි ලෝභ දෝෂ මෝහ කියන අකුසල මූලත් අලෝභ දෝෂ මෝහ කුසල මූලත් උප්පත්ති ස්ථානයේ විදියට අරගෙන ඒ තුලින් සකස් වෙන වැඩපිළිවෙල හරහා මේක සිද්ධ වෙනවා කියන තැනට කතා කරේ ඒක නැවත කල්පනා කරලා බලන්න අපි මේ කතා කරන එක වචනයක්වත් අපි කතා අපි කරන එක දෙයක්වත් හිත නැතිනම් අපිට පවත්වන්න කරන්න පුළුවන්ද? එතකොට හිත උපදවන නිසා තමයි වචනයටත් ක්‍රියාවටත් පහසුකම් සැපයලා තියෙන්නේ. මනෝපොබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන තැන ධම්මපදයේ අපි ප්‍රසිද්ධ ගාථා ධර්ම දෙකේදීම පැහැදිලි වෙන දේ තමයි මනස මුල් වෙලා මනස ප්‍රධානියා වෙලා මනස මූලිකයා වෙලා මේ හැමදේම සිද්ධ වෙනවා. එතකොට මනසාචේ පදුට්ඨේන දූෂිත වූ මනසකින් යමෙක් භාසතිවා කරෝතිවා කරනවද කියනවද ඒක දුකානුව යනවා ඒක දුක බවට පත් වෙනවා ඊළඟට ප්‍රසන්න වූ මනසකින් යමෙක් කියනවද කරනවද ඒක සැප බවට සහනය බවට පත් වෙනවා ඒ අනුව විමසලා බලනද හිත මුල් වෙලා නේද මේ කාරණාව සිද්ධ වෙන්නේ දැන් එතන අර වචන තුන අභිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන කාරණා තුන. ලෝභ, දෝෂ, මෝහ කියන කාරණා තුනෙන් ඒක වෙන්නේ කොහොමද කියලා. දැන් ඒක හරියට අපි පොඩි වී ඇටයක් පැල කරාම ගොයන් ගහක් හැදිලා වී කරල් ගොඩක් හැදෙනවනේ අපිට. ඒ වගේම ගොයන් ගහකින් වී ඇට ගොඩක් හම්බ වෙනවා අපිට. නමුත් එක වී ඇටයයි අපි පැල කරේ හිටෙව්වේ. වී ඇට ගොඩාක් අපිට හම්බ වෙනවා. එක අඹ ඇටයක් හිටෙව්වහම ගහක් හැදිලා විශාලම ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ වගේ අපි හිත මුල් කරගෙන තියෙන මේ ඉන්ද්‍රිය පහ පරිහරණය කරන වාරයක් පාසා ඇලීමට ගැටීමට මුලා වීමට අවශ්‍ය කරන මූලික බීජ රෝපණය කරනකොට ඇලීම කියන එක වර්ධනය වෙලා වෙලා ආසාව තණ්හාව කියන තැනින් සකස් වෙනවා. ආයි මේ කාරණාව සතිපට්ඨාන සූත්‍රයේදී ධම්මානුපස්සනාවේදී සලායතනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන තැන නැත්නම් දුක්ඛ සමුදය පැහැදිලි කරන තැන කියනවා මේ ඇහැ මුල් කරගෙනම රූපය මුල් කරගෙනම තණ්හාව උපදිනවා තණ්හාව පදිංචි වෙනවා ඇහැ මුල් කරගෙනම රූපය මුල් කරගෙනම තණ්හාව නිරුද්ධ වෙනවා කියලා. එතකොට එහෙම ඒ ඇහැ කන නහය මුල් කරගෙන රූප ශබ්ද ගන්ධ මුල් කරගෙන උපදින තණ්හාව කියන්නේ අර ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය. එතකොට ඒ ඇලි ඇලි ඉන්න ගතිය වර්ධනය වෙවි යනකොට විෂම ලෝභය බවට යන්තං පරස්ස පරවිත්තූපකරණං තම් මමස්සාති අභිජ්ජිතා හෝති කියන තැන අනුන් සතු දෙයක් තියෙනවා නම් මාසන්තක වේවා කියන ප්‍රාර්ථනාව ඇති වෙන තැනට එනවා. ඒක ටිකක් අපි නුවණින් විමසලා බලලා තීන්දුව කරගන්න ඕනි කාරණාවක්. දැන් අපිට බැලුව බැලමට පේන්නේ එහෙම වෙන්නේ කොහොමද? ලෝභසිතක් ඇති වුනහම මේක තණ්හාවට විෂම ලෝභයට යන්නේ කොහොමද කියලානේ. දැන් ඔය ඔය ඇත්තෝ තම තමන්ගේ අමුදරුවෝ ගැන හිතලා බලන්නකෝ. නෝන මහත්තයා දරුවෝ අම්මා තාත්තා ගැන එහෙම හිතලා බලනකොට ඇයි ඒ චරිත අරගෙන අපේ හිතේ බැඳීම කියන එක හැදිලා තියෙන්නේ. මොකද අපි හමුවේ ඉන්න නිතර දෙවේලේ සම්බන්ධ වෙන ඇහැකනාසයේ දිව ශරීරයෙන් අත්දැකීම් ගන්න දේවල් සහ පිරිස කෙරෙහි නේද මේ මමයේ මගේ කියන බැඳීම නැත්තම් මගේ නෝන මගේ මහත්තයා මගේ දුව පුතා මගේ අම්මා තාත්තා කියන තැනින් හදාගෙන තියෙන්නේ. ලෝකේ ඉන්න හැමෝටම අපි මගේ නෝන මගේ මහත්තයා කිය කිය යන්නේ එතකොට පළවෙනි වතාවට ඇතිවෙච්ච සම්බන්ධතාවය වර්ධනය කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා අපි හිතමුකෝ නෝනා ගැන කියලා නෝනා කියන කෙනා පළවෙනි වතාවට හම්බ වුණාම එතනින් ඇදගත්තු හිත කැමැති සිත කියන එක මුල් කරගෙන මේ මගේ කියන තැනින් හදාගත්තු වැඩපිළිවෙල නේද දිගට දිගට පෝෂණය කරගෙන ඇවිල්ලා අන්තිමට දැන් මගේ කියන එක කොච්චර බලවත්ද මගේ කියන එක කොච්චර පදන් වෙලා පත්තියන් වෙලා කාරම් බැඳිලා කල්ප ගානක් තිස්සේ ආවා වගේ ලේසියෙන් අතෑරගන්න බෑනේ මහත්ය ගැන උනත් එහෙමයි වෙන කෙනෙක් ගැන හැරිලා බැලුවොත් එහෙම සැක හිතනවා ඒ තරමටම අපි බැඳිලා නේද ඒ කියන්නේ වෙන කෙනෙක් එක hina වුණොත් කතා කරොත් සැක හිතන මට්ටමට අපේ හිතට එනවා කියන්නේ අපි ඇතෑරලා නෙමෙයි. අපි බැඳිලා. ඒ කියන්නේ ලෝභ සිතේ බලවත්කම, විෂම ලෝභය. එතකොට මා සන්තකයේ තියෙන කිසි දෙයක් තව කෙනෙකුට අයිති නොවෙන්න තියෙන කැමැත්ත මා තුළ තියෙන නිසා බැඳීම කියන එක සම්බන්ධතාවය හැදලා තියෙනවා. එතකොට අර ඉස්සෙල්ලම හම්බ වෙච්ච දවසේ ඇති වෙච්ච නැත්තම් ෆෝටෝ එකක් දැකලා හරි කොහොම හරි ඇති වෙච්ච මූලික චිත්තය මූලික බීජය නේද අද මගේ කියන තැනින් මගේ ජීවිතේ මගේ ආත්මය මගේ මගේ කියන විශාල රුක්ෂය බවට පත් වෙලා තියෙන්නේ ආදරය සෙනෙහස අනුකම්පාව කරුණාව මෛත්‍රිය ඔය ඔක්කොම වචන ටික සම්බන්ධ කරගෙන හිතේ ඇති වෙච්ච ස්වභාවය නේද එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට තරහකාරයෝ ඉන්නවනේ. අපි හැමෝටම එක්කෙනාට එක්කෙනාගේ නුරුස්නා ගති ඇති වෙන මිනිස්සු ඉන්නවා අපිට. අඹුසැමිය වෙන්න පුළුවන්, දූ දරුවෝ, සහෝදර සහෝදරියෝ, අම්මා තාත්තා, අසල්වැසියෝ, අපි ගණන් ගන්නේ නැති, කතා කරන්නේ නැති, අයින් කළා දාපු, පවුලෙන් වෙන් කළා දාපු, ගිහි පැවිදි අය පවා අපි අතර ඉන්නවනේ. දැන් හාමුදුරුවන්ගේ පැත්තෙන් ගත්තාම අපි සම්බන්ධතා පවත්වන්න නැති ගිහියෝ හාමුදුරුවෝ ඉන්නවා. ගිහියෝගේ පැත්තෙන් ගත්තාම අපි ඒගොල්ලෝ ගණන් ගන්නෑ කතා කරන්නේ සම්බන්ධ නැහැ කියලා පැත්තකට කළා. සමහර වෙලාවට හිතෙන් පලිග ගහ ඉන්න දේවල් තියෙනවානේ අපේ. චෝටි හෝ දෙයක් ඇති වෙලා ඇති වෙච්ච අමනාපය කියන එක වර්ධනය වෙවි යන ගතියක් නෙමෙයිද එතන තියෙන්නේ. ව්‍යාපාදය කියන එක. එතකොට සමහර විට මාස ගානකින් අවුරුදු ගානකින් මතක් වෙච්ච නැති කෙනෙක් වෙන්න පුළුවන්. මොනවා හරි පරණ සිද්ධියකට අපි යමනාපයෙන් ඉන්නව වෙන්නත් පුළුවන්. අමනාපේ නිසාවෙන් වෙලා වෙන්නත් පුළුවන්. හැබැයි මතක් කරලා කතා කරන්න ගත්තාම කේන්තිය වචන වලින් S දෙකෙන් අතින් පයින් අපේ පිට වෙන්න පුළුවන්නේ. ඒ කෙනා ගැන කියනකොට. එතකොට මේ හිතේ අර චූටියට පළපදියම් වෙච්ච මූලික බීජය හරහා නේද මේ ටික ඔක්කොම වර්ධනය වුනේ. එතකොට ඒ මූලික බීජය නිසා උපන්න හිතත් ඊට පස්සේ ඒ වචනත් නපුරු වෙලා දරුණු වෙලා ක්‍රියාවත් ඊට පස්සේ දරුණු වෙන මට්ටමකට එනවනේ. ඒ නිසා ව්‍යාපාදය හැදෙන මට්ටම ඒ තරමට එනවා. ඒ කියන්නේ ඒ කියන්නේ අපි මේ ඉන්ද්‍රිය ටික ඇසුරු කරගෙන ගන්න අත්දැකීම එතෙන්ට සම්බන්ධ වෙනවා කියන එක. ඉතින් එහෙම එන එකේදී අපි මේ නිරන්තරයෙන්ම ඇති කරගන්න මනාපමනාප මුලා වෙන කියන මේ ස්වභාවයනොත් ඊළඟට ඒ දේවල් නිසාම අපි හදාගන්න මේ ලෝභ දෝෂ මෝහ කියන මේ මූලධර්ම ටික මුල් කරගෙන හිතේම උපදවන හිතේම උපදවන අකුසල මූල ටිකම අපිට අනිත් පැත්තට සම්බන්ධතාවය හදනවා. ඉතින් මේ කාරණා මේ දේශනාවේ ඇතුලේ තියෙන කාරණාව විස්තර කර ගැනීම වශයෙන් තමයි මේ කාරණා ටික පැහැදිලි වෙන්නේ. ඒ නිසා තමයි අපි ඔය කුසල කුසල් කියන තැනින් කුසල මූල අකුසල මූල කියන තැනින් හේතුඵල කියන තැනින් සම්මා දිට්ඨිය කියන තැනින් සීලේ සම්බන්ධතාවය කතා කළේ. ඉතින් ඕක තමයි ඒ ඒ කාරණා ටික කියන්න හේතු වෙච්ච මූලික පරිසරය. ඉතින් ඒ පිළිබඳව තව යමක් තියෙනවා නම් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන්. රජිත මහත්තයාට ඒ කාරණාව පැහැදිලිද මොකද්ද එතන මම කියපු කාරණා මොකද්ද කියලා? ඔව් ස්වාමීන් වහන්සේ ඒක ඒක සාමාන්‍ය මට්ටමක වැටහීමක් ආවා මේ ඉතින් අර එක සීලය බීජයක් හැටියට ලෝපදේශ මොහ හැටියට පටන්ගෙන ඒක කයෙන් වචනෙන් පිට වෙන ආකාරයේ විදිහට ඒක වැඩි දියුණු වෙලා යන ආකාරයෙන් තමයි මෙතන සීලය කැඩෙන්නේ කියන එක තමයි ඉතින් මට ආපු අවබෝධය ඒක වචනෙන් පිට වෙන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රාණඝාතයක් කරන අවස්ථාවකට කමක් කරලා හරි පාපමිච්ඡාචාරයක් කරලා හරි ඒක පිට වෙන්න පුළුවන්. ඒ විදිහට තමයි ඉතින් ඒ ඒක කාරණේ තේරුම් ගත්තේ. ඒ බලකෝ තව ඉස්සරහට කරවසන්නයි. සීලය කියන එකට මෙහෙම අර්ථයක් තව තියෙනවා දැන්. කිං සීලන්ති කියලා සීලය කියන්නේ මොකද්ද කියලා විස්තර කළ චේතනාව සීලයයි කියලා කියනවා. චෛතසිකයේද සීලයයි කියලා කියනවා. සංවරයේද සීලයයි කියලා කියනවා. මේ විදිහට සීලය සම්බන්ධව අර්ථකතන තියෙනවා. එතකොට චේතනාව සීලය කියලා කියන්නේ දැන් මේ හිත රැකුණොත් සිල් රැකෙනවා. මතකද මේ බුදුරජාණන් වහන්සේ සිල් පනවමින් විනය පනවමින් යන කාලය තුල එක භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා කියනවා ස්වාමීනි මට මේච්චර ප්‍රමාණයක් ආරක්ෂා කරන්න බෑ කියලා. මෙච්චර සිල් රකින්න බෑ කියලා කියනවා. කිව්වහම බුදුරජාණන් වහන්සේ අහනවා එකක් රකින්න පුළුවන්ද කියලා. එක සීලයක් රකින්න පුළුවන්ද කියලා අහනවා. ඒකනම් පුළුවන් කියනවා. මොකද එකයිනේ. ලොකු බරක් නැහැ. ඊට පස්සේ බුදුහාඳුර උත්තර දෙනවා එහෙනම් ඉතින් හිත රැක ගන්න කියලා. හිත රකින්න එතකොට ඔක්කොම සීල් ටික රැකේ කියලා. එයි. අපි මේ කතා කරන පන්සිල්, අටසිල්, දසසිල්, සාමනීර සිල්, උපසම්පදා සිල්, කෝටියක් සංවර සිල් ඔය ඔක්කොම සිල් ටික පදනම් වෙලා තියෙන්නේ මොකක් නිසාද? හිත මුල් කරගෙන. ඒ නිසා ඒ කියන්නේ හිත රකින්න හිත රකිනකොට සීලය ඉබේම රකින්නවා කියලා. හොඳට බලන්න බණ භාවනා කරන්න කැමති පිරිස හිත රැකගෙන යන ගමන් සීලය ආරක්ෂා කරනකොට ඒ සීලය නිසා හිතද රැකෙනකොට දෙන්න දෙපැත්තට සම්බන්ධතාවය හැදෙනකොට ඒගොල්ලෝ සිල්වත් වෙන්න ඕනි කියලා උත්සාහ කරනව ඇරෙන්න දුසිල්වත් වෙන්න ඕනි කියලා දඟලන්නේ නැහෙනේ. හැබැයි සීලය ඇති වෙන හැටි නැති වෙන හැටි බණ භාවනා සම්බන්ධව අංශු මාත්‍රයක්වත් දන්නේ නැති මිනිස්සයෝ සමහර වෙලාවට සංවර වෙනවනේ. ප්‍රාණඝාතයෙන් වැළකෙනවා, හොරකමින් වැළකෙනවා, කාමමිත්‍යාචාරයෙන් වැළකෙනවා, වචනේද පරිස්සම් කරගන්නවා. හැබැයි ඒගොල්ලෝ ඒ දේවල් ටික විතරක් කරගෙන ඉන්නවා. ඒ දේවල් ටික විතරක් කරගෙන හිටියට හිත පරිස්සම් කරගන්න දන්නේ නැහැ. ප්‍රාණඝාතي උපදින තැන දන්නේ නැහැ. ප්‍රාණඝාතي උපදින්න හේතු වෙන කාරණා ටික දන්නේ නැත්තම් ඊට පස්සේ මේක නූපදින විදියට හදාගන්න ක්‍රමේ දන්නේ නැත්තම් ඒගොල්ලොන්ට තවදුරට ඒ සීලය තවත් එක ප්‍රොජෙක්ට් එකක් බවට පත් වෙනවා. ඊළඟට ඒ ඒ සීලය මුල් කරගෙන ඒගොල්ලන්ට කොහොමද සසරෙන් නිදහස් වෙන්නේ කියන අදහසකට එන්න නැතුව යනවා. දැන් ඔය ගොඩක් අය සමහරලාට අපේ ආයත් කියනවා මේ අපි ඉතින් පන්සල් නොගියට පන්සිල් රකින්නවනේ කියලා කියනවා. පන්සල් නොගියට පන්සිල් රැක්කට පන්සල් යෑමෙන් කරගන්න පුළුවන් කාරණා ටික පන්සිල් රැකීමෙන් විතරක් කරගන්න බෑ. මොකද අපි හිතාගෙන ඉන්නවා සීලය කියන්නේ නිවනයි කියලා. එතකොට ඒ නිසා අපිට මේ සිල් බිඳෙන්නත් සිල් රැකෙන්නත් හේතු වන ඒ මූලික පරිසරය හිත මුල් කරගෙනම උපද්දවල දීලා අරගෙන යනවා බණ භාවනා කරන උදවිය වැඩි ප්‍රවණතාවයකින් ප්‍රියශීලීව තව තවත් සිල්වත් වෙන්න උත්සාහ කරනකොට ඒ පිළිබඳව සම්බන්ධතාවයක් නැති ඒ පිළිබඳව හැඟීමක් නැති පිරිස ඒකට උත්සාහ කරන්නේ හේතුව ඒගොල්ලෝ මේ හිත කය වචන දෙක වෙන් කරගෙන හිත කය වෙන් කරගෙන මේකේ අර්ථය පැහැදිලි කරගන්න මාර්ගයක් දන්නේ නැත්නම් ඒ අය කරන්නේ ඔහි තියෙන එකට පිළියමක් කරගෙන යන එකනේ ඊළඟට මේ මම අහලා තියෙනවා සහ අපිත් ওই පරිසරවල හැදිලා තියෙනවා දැන් හාමුදුරන්ට උනත් බාහිරින් හොඳට හිස රැවුල් බාලා සිවුරු පොරවගෙන පාත්‍ර දරාගෙන බොහොම කායික සංවරය තුල ඉන්න වැඩපිළිවෙලක් උගන්වනවා. ඒ ඉගැන්නුවට කායික සංවරයට හේතු වන මානසික සංවරය කියන එක හරියට වැඩපිළිවෙලක් තුලින් දුන්නේ නැත්නම් ඉසරවුල් බෑවට සිවුරු පොරවලා පාත්‍ර සිවුරු දරාගෙන බිම බලාගෙන හිටියයි කියලා සීලය රැකිනොයි කියලා කතාවකට යන්න බෑ හේතුව. එහෙම ඉන්න උදවියද ලෝකයා රහතන් වහන්සේලා වශයෙන් සලකාගෙන ඉන්න උදවියත් හිටි ගමන් මේන් සිවුරු කරලා ගිහිලා ආවා විවාහ කරගත්තා කියලා ආරංචි වෙනවා. ඒකෙන් මේ හැමතැනම එකයි කියන කාරණාවට නෙමෙයි ඉන්න හදන්නේ. එතකොට අර බාහිරින් සංවරය දුන්නට හිතට සංවරය නොදුන්නොත් එක පැත්තයි විසඳිලා තියෙන්නේ. ඊළඟට හිත සංවර කරනකොට කයද සංවරය කරන්න ඕන. ඒ නිසානේ බුදුහාමුදුර ඉන්ද්‍රිය පාරිශුද්ධ සීලයේදී දේශනා කරේ දැන් ඇහෙන් රූප දැකලා ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, නිමිති අනුව්‍යංජන වශයෙන් අරගෙන ප්‍රශ්න හදාගන්නේ නැහැ. ඇයි? ඇහෙන් රූප දකිනවා කියන්නේ, කනෙන් ශබ්ද ඇහෙනවා කියන්නේ අපිට වේගයෙන් හිත බිඳිලා අපි අකුසල් අරමුණු වලට බැහැලා ඒ අකුසලයට ගැළපෙන්න කතා කරන්න ඒ අකුසලයට ගැළපෙන ක්‍රියාත්මක කරන්න වේගයෙන් අපි පෙළඹෙනවා. දැන් නිකමට හිතලා බලන්න. ඔය ඇත්ත රූපවාහිනී බලන වෙලාවට රූපවාහිනී කියන ප්‍රවෘතියක් නිසා ජනාධිපති හරි අගමැති හරි කවුරු හරි අල්ලගෙන කොයි තරම්නම් අපි කෙලෙස් හදනවද කියලා. එතකොට අර ටීවී එක දිහා බලාගෙන හිත මුල් කරගෙන අර චිත්‍රය අරගෙන ඒ චිත්‍රය පිළිබඳ විස්තර කරනවානේ. ඒ විස්තර කරනකොට කියනවා වචනයෙන් කයින් දෙකෙන් අසංවර වෙනවා කියලා. සමහර අතපය වීසි කරනවා, කෑ ගහනවා. හිතෙන් විතරක් නෙමෙයි සමහරව හිතා ගන්නවා, නිශ්ශබ්දව ඉන්නවා, සමහරව කටද විවෘත කරනවා. සමහරව අතපයත් ඉස්සර කරගන්නවා. ඇයි එහෙම වෙන්නේ? එතකොට ඒ විදිහේ සම්බන්ධතාවයක් හිතලා බලන්නකො මොකද්ද මේ කාරණාය වෙන්නේ කියලා. ඔහොම එහෙම කරගෙන යනකොට ඇත්තටම අපි ඔය සීලයයි සමාධියයි කියලා දෙකක් මාත්‍රිකා දෙකකට වෙන් කළා කතා කරනකොට තියෙන ගැටලුවකුත් ඒකේ තියෙනවා. ඒ නිසා සීලය යම් කෙනෙක්ගේ සම්පූර්ණ වෙනවද ඒ කෙනාගේ සමාධියද සම්පූර්ණ වෙනවද යම් කෙනෙක්ගේ සමාධිය සම්පූර්ණ වෙනවද ඒ කෙනාගේ සීලයද පිරිපුන් බවට යනවා. ඒකයි සමාධි සංවත්තනිකං සීලං කියන තැනකිනුත් උගන්වන්නේ ඒකයි. හිත රැකෙන තරමට සීලය ආරක්ෂා වෙනවා. සීලය ආරක්ෂා කරන තරමට හිතේ විවේකයද ඇති වෙනවා කියන එකෙන්. මේ දෙක සම්බන්ධ වෙනකොට ප්‍රඥාව වෙනවා කියන එකයි ධර්මතාවය. චේතනා සීල, චෛතසික සීල ආදී විදිහට ඒ කාරණා සාකච්ඡා කරලා දීලා තියෙනවා. අපි ගිය සතියේත් උත්සාහ කළා මේ කතා කරන්න දැන් නික්කම්මය ඇති කරගන්න තියෙන කැමැත්තද සීලය බවටපත් වෙනවා. කාමයෙන් වෙන්වීමද සීලය බවටපත් වෙනවා. ඒ විදිහට තරහා නැති කරගන්න තියෙන කැමැත්තද සීලය බවටපත් වෙනවා. තරහෙන් වෙන්වීමද සීලය බවටපත් වෙනවා. ඒ විදිහට උගන්වලා තියෙනවා. ඉතින් නීවරණ වලට ආදී විදිහටත් එහෙම කතා කරනවා. දැන් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී කියන්නේ දුසිල්වත්කමට එක ලක්ෂණයක්. එතකොට නීවරණ ධර්මයට ඉවත් වෙනවා කියන්නේ සිල්වත්කමට හේතුවක්. ඒ විදිහටත් කතා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ අවසන් මට අත්‍තරම ඊපස් හොඳ තැනකට ගෙනාවා ඩිස්කෂන් එක මේ ඔබ වහන්සේ දැන් කිව්වා සීලයයි සමාධියයි කියන එක වෙන් කරන්න බෑ කියන එකයි ඒ වගේම නිකම්ම කියන එකයි ඒ වගේම අකුසලයෙන් වෙන එකයි ඒ වගේම නිකම්ම කියන එකයි එතනත් සම්බන්ධයෙන් ගැන කතා කරා. ඒතර අත්‍තරම මට ඔබ තියෙන එක ප්‍රශ්නයක් තමයි දැන් අභිජ්ජාව කියන එක ගත කියන්නේ දැඩි ලෝභය කියන එක ගත්තොත් දැන් අපි හිතමු අපි හැමදාම භාවනා කරනවා. භාවනා කරන කෙනෙක් ඉන්නවා එයා මේ දිහලා සමාධියකට ඇලෙනවා. ඒ කියන්නේ හැමදාම හරි ලැබෙන සුඛය නිසා හැමදාම ඒ සමාධියට යනවා. එතකොට මේ සමාධිය කියලා ඇලිලා ඉන්නවා. එතකොට එතන අභිජ්ජාවක් එන්නේ. දැන් ලෝභයක් නැපදේ Tamante ලැබෙන්න ඕන මානසික සුඛය හොයාගන්න නිසා මේ තියෙන බාහිර පරිසෙන් තියෙන ප්‍රශ්න නිසා ඒ සුඛය ලබා ගන්න නිසා ඒක ගිහලා බලනවා. අපි හිතමු නිර්වාණය කෙරෙහි විදර්ශනා කරගෙන යන්න කල්පනාවක් නැහැ. නමුත් ඒ ඒ සුඛයට ඇලෙන්න නිසා ඒ ඒ කැමැත්ත නිසා තියෙන අවිජ්ජාව නිසා ඒකට කියලා ඇලිලා මේ හැමදාම මේ භාවනා කටයුතු කරගෙන යන. එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් බාහිරින් බලලා මෙයා හැමදාම භාවනා කරන මෙයා සී බාහිරින් පෙනෙන සීලේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ මේ මෙයා හොඳ ගමනක් යනවා කියන එක. නමුත් එතෙන්දී අර අවිජ්ජාවෙන් තදින් ඒ කරන මේ සුඛයට ඇලිලා තිබීම නිසා එතෙන්දී නිවනට පරක් වෙන එකක් මට හිතෙනවා. එතෙන්දී ඇත්තටම ඔය අකුසල් එහෙම නැත්නම් සීලේ විදීමක් කට අපිට මේක සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ එතන අකුසලයක් නිවනට යනවා නම් ඒක මට හිතෙනවා ඒක හරි කුසලයක් සිද්ධ වෙනවා කියන එක. නමුත් නිවනට පරිබාහිරව වෙන දෙයකට ඇලිලා නිවන් ගමන යන්නේ නැතුව ආර්ය මාර්ගයේ ගමන යන්නේ නැතුව වෙන එකට ඇල්ලා ඉන්නවනේ එතෙන්දී මට හිතෙනවා මේ එතෙන්දී සීල සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙනවා. නැත්නම් අකුසල් විය යුතු කුසල් ටික සිද්ධ වෙන්නේ නැහැ කියන එක. වහන්සේට පොඩ්ඩක් ඒක තේරුම් කළගෙන පුළුවන් තේරුම් මතකද රජිත මහත්තයාට මේ දේශනාවක් තියෙනවා ගේහසිත සෝමනස්ස දෝමනස්ස නික්ඛම්මසිත සෝමනස්ස දෝමනස්ස කියලා අවස්ථා දෙකක් ගැන කතා කරලා තියෙනවානේ. එහෙම මතකයක් තියෙනවද? ඒ වචන ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා මට කොතනද කියන ඒ කෙරුණේ කියලා නම් මතකයක් නැහැ. අපි එතනින් පැහැදිලි කරගමුක මොකද දැන් නෙක්ඛම්ම ගේහසිතේ ගමු. ගේහසිත සෝමනස්ස කියලා කියන්නේ පංචකාමය මුල් කරගෙන අපි ඇති කරගන්න සතුට. ඇහෙන් බලලා කනෙන් අහලා දිවෙන් රස විඳලා ඒ විදිහට ඉන්ද්‍රිය පහ පරිහරණය කරමින් ඇහැ කනනාසය දිව ශරීරය තෘප්තිමත් කරමින් ඇති කරගන්න සන්තෝෂයට කියනවා ගේහසිත සෝමනස්ස ඒ කියන්නේ පංචකාම ගුණික සතුට. ඒ කියන්නේ පංචකාම ගුණය පහසුවෙන් ලැබෙනකොට අපි කවුරුත් සතුටුයි. දැන් මේ දවස්වලත් ඔයත්තෝ තමන් බලාපොරොත්තු වෙන විදිහට හොඳට කාලා බීලා ඉන්න පුළුවන්කම තියෙනවා නම් තමන් මේ ගත කරන ජීවිතය තුළ ඒකට කියනවා ගේහසිත සෝමනස්සය කියලා. ගේහසිත දෝමනස්සයකුත් එනවනේ ටැක්සස් වැඩි කියනවා, කලබල වෙනවා, පඩිමදි කියනවා. ඊට පස්සේ ටිකක් අපි කනස්සල්ලෙන් ඉන්න ගතියක් හැදෙනවනේ පංචකාමයේ සම්බන්ධව. ඒකට කියනවා ගේහසිත දෝමනස්සය කියලා. ඊට පස්සේ ආයෙ තියෙනවා ගේහසිත උපේක්ඛාව කියලා එකක්. ගේහසිත උපේක්ඛාව කියලා කිව්වේ සාමාන්‍යයෙන් පංචකාමයට එක්ක ඉන්න ලෝකයා රූප ශබ්ද ගන්ධ රස වලට ඇලී ගැටි සහ ඒවා එක්ක රූපය තුල ශබ්දය තුල රැඳිලා කටයුතු කරනව ඇරෙන්න රූපයෙන් එහාට ශබ්දයෙන් එහාට යන්න උත්සාහයක් නැහැනේ අන්න ඒකට කියනවා නෙක්ඛම් ගේහසිත උපෙක්ඛාව කියලා මුලා වීම කියන එකයි එතන අදහස. එතකොට ආයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගේහසිත සෝමනස්සයට වැඩිය නෙක්ඛම්මසිත සෝමනස්සය හොඳයි. නෙක්ඛම්මසිත සෝමනස්සය කියන්නේ කෙලෙස් නැති කරන්න ගිහිල්ලා ඇතිවෙන සතුටක් තියෙනවනේ. අපි හිතමුකෝ දැන් මෛත්‍රී භාවනාව වඩනවා. කෙලෙස් නැති කරගන්න ඕනේ කියන තැනින් ගිහිල්ලා මෛත්‍රී භාවනාව වඩාගෙන ඒ ඇතිවෙන චිත්ත විවේකයේ යම් කෙනෙක් සතුට වෙනවා නම් ඒක නෙක්ඛම්මසිත සෝමනස්සය. ඒ අර පංචකාම ගුණික අධ්‍යක්ීම් වලින් ඈත් වෙලා निराமிසව ඇතිවෙන සන්තෝෂය වටිනවා පංචකාම ගුණික අත්දැකීමට වඩා. ඇයි? නිවන් ප්‍රාර්ථනා නොකලත් පංචකාම ගුණික අත්දැකීම තුල අපි ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව භාවනා අරමුණකින් සමාධිමත් වෙලා අපි හිත ඒ තුල ඇලී වාසය කරනවා නම් ඒක සුගතිය පිණිස හේතු වෙන කාරණාවක්. ඒකේ විමසන්න ඕනි සම්මාදිට්ඨියෙන්ද ඉන්නේ මිත්‍යා දෘෂ්ටියෙන්ද ඉන්නේ මොකද වෙන්නේ කියන කාරණාව දැන් බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ සත්‍ය හොයාගෙන යනකොට ආලාර කාලමුද්ද ග්‍රාමයේනි ගුරුවරු හම්බුණා. ඒ ගුරුවරු අපායේ ගියේ නෑනේ. මිත්‍යා සමාධි වැඩෝ කියලා. ඒගොල්ලෝගේ සුගතියට. සුගතිය කියන්නේ බඹතලවල ඉපදුනා, ආසඤ්ඤතලවල ඉපදුනේ. ඉතින් නමුත් අපායට ගියේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නෙක්ඛම්මසිත සෝමනස්සේ හොඳයි. ගේහසිත සෝමනස්සයට වැඩිය පංචකාම ගුණික සතුටට වැඩිය භාවනා කරලා ගන්න ප්‍රීතිය හොඳයි. ඊට පස්සේ නෙක්ඛම්මසිත දෝමනස්සය භාවනා කරගන්න ගිහිල්ලා අයියෝ මට මෙහෙම වුණා අර වුණා කියලා කනස්සල්ලෙන් ඉන්න එක භාවනාව ගැන නිවන ගැන සසර දුකෙන් නිදහස් වීම ගැන යම් කනගාටුවක් තියෙනවා නම් ඒක හොඳයි පංචකාම ගුණයට කනස්සලු වෙලා කනගාටු වෙවි ඉන්නවට වඩා එතකොට නෙක්ඛම්මසිත උපේක්ඛාව හොඳයි ගේහසිත උපේක්ඛාවට වඩා මොකද නෙක්ඛම්මසිත උපේක්ඛාවේදී රූපය ඉක්මවා යනවා ශබ්දය ඉක්මවා යනවා ශබ්දේ ලගින්නේ නැහැ රූපේ ලගින්නේ නැහැ. එතකොට ඒක හොඳයි. ඒ උපේක්ෂාව හොඳයි. අත නැති වෙන උපේක්ෂාවට වඩා. එතකොට යම් කෙනෙක් භාවනා කරගෙන යනකොට ඇතිවෙන ඒ සතුටු සහගත ස්වභාවය තුල තව තව රැඳී ඉන්නවා නම් ඒකට අපි අභිජ්ජා කියන වචනයෙන් කතා කරන්නේ නැහැ. ඒක විෂම ලෝභය කියන වචනයට සම්බන්ධතාවයක් ගන්න නැහැ. මොකද විෂම ලෝභය කියන එක ගන්නෙ අකුසල මූල කියන පැත්තෙන් අරගෙන. එතකොට යම් කෙනෙක් භාවනා ආදී අරමුණකින් එන චිත්ත විවේකයෙන් එන සමාධිය නිසා ඇතිවෙන ඒ ප්‍රීතිමත් ස්වභාවය තව තවත් හදාගෙන එතෙන්ට ඒක වර්ධනය කරගෙන ඒ තුළ සතුට වෙමින් කාලය ගත කරමින් ඉන් එහාට යන්නේ නැත්තම් ඒ අයට වැඩෙන කුසලයක් පේන්නේ නැහැ නමුත් එක අවස්ථාවක් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාව එක්කෙනෙක් වඩනවා එක විදියකට අනිත් කෙනා තව විදියකට වඩනවා අපි ඒක කලින් කතා කරා එතකොට මෛත්‍රී වඩපු එක්කෙනෙක් ඒ මෛත්‍රී සිතේ ඇලී ගැලී වාසය කරලා බඹලව යනවා එතකොට ඒ කෙනා සසර දුකෙන් නිදහස් වෙලා නැහැ මෛත්‍රී සිතේ ඇලී ගැලී වාසය නොකර මෛත්‍රී සිත වඩාගෙන එයද සමත විදර්ශනා වශයෙන් පුහුණු කරගත්තු කෙනා කෙලෙස් කපාගෙන බඹලව ඉපදිලා බඹලව ඉපදිලා සංසාර දුකෙන් නිදහස් වෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳපු කාලෙත් බොහෝ ගුරුවරු නැත්තම් බොහෝ යෝගීන් සසර දුකෙන් නිදහස් වෙන්න විමුක්තිය හොයාගෙන ගියපු බොහෝ යෝගීන් විවිධාකාරයට කෙලෙස් තවන වැඩපිළිවෙල අනුගමනය කරගෙන ගියා මේ ශරීරයට හිංසා පීඩා කරමින් සමහර විට තමන්ට හිංසා පීඩා කරගෙන ශරීරයට දුක් දෙමින් සහ පරිසරයට හානි නොකරමින් අනිත් දේවල් වලට සම්බන්ධ නොවෙමින් ඒගොල්ලෝ විමුක්තිය හොයාගෙන ගියව අවස්ථාවල් තියෙනවා වගේම සමහර අය හිටියා යාග හෝම කරමින් විමුක්තිය හොයපොයත් හිටියා. එතකොට දැන් මේ රජිත මහත්තයා මතු කරපු කාරණාවේදී යම් කෙනෙක් ඒ ඇති කරගන්න චිත්ත විවේකය හරහා ඒ තුල ඇලී ගලී වාසය කිරීම දුස්සීලවත්කමක් කියන තැනකින් සාකච්ඡා කරන්නේ නැහැ. ඒක කය වචනය දෙකට ගැටලු හදාගන්න තැනකට යෙදෙන්නේ නැහැ. මොකද කය වචන දෙකේ ගැටලු හැදෙන්න කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ නීවරණ ටිකේ සම්බන්ධතාවයේ පැහැදිලිකමක් තියෙන්න ඕනේ සම්බන්ධතාවයක් හැදෙන්න ඕනේ. එහෙම නොවි භාවනා අරමුණක සතුට වෙවි හිටියට ඒ තුලින් උපදින චිත්ත විවේකයට කැමති වෙවි හිටියට ඒ තුලේ ඒකට ආසා කරා කියන තැනින් කය වචන දෙකේ අසංවරයට දුස්සීලවත්කමකට වැටෙනවා කියන තැනකට පැහැදිලි කරගන්න බෑ නමුත් කෙලෙස් ගොන ඇගෙනවා ඒ හේතුව අර ඇති කරගන්න නොදනුවත්කම සම්බන්ධතාවය නිසා ඒ හැරුණකොට හානි කරන කය වචන දෙක අසංවර කරගෙන Tamanටත් අනිත් අයටත් හානි වෙන ප්‍රමාණයකට වැටෙනවා කියන තැනකට එන්න බෑ. හැබැයි තව දෙයක් මෙහෙම තියෙනවා මේ. එක බමුණෙක් කච්චානගොත්ත කියන හම්දුරන්ගෙන් අහනවා ඇයි මේ ලෝකේ මිනිස්සු රජ මෙති ඇමතිවරු සාමාන්‍ය ජනතාව මෙච්චර මේ රණ්ඩු සරුවල් වෙන්නේ මොකද කියලා අහනවා. මේ රණ්ඩු සරුවල් වෙන්නේ පංචකාමයේ බෙදා ගන්න බැරුවයි කියලා උන්වහන්සේ උත්තර දෙනවා. ඊට පස්සේ අහනවා ඇයි මේ මහාන බමුණු ඇසටික්ස්ලා මෙච්චර මේ රණ්ඩු සරුවල් වෙන්නේ මොකද කියලා අහනවා. වාද විවාද කරන්නේ මොකද කියලා අහනවා. ඊට පස්සේ කියනවා ඒ අයගේ තියෙන දෘෂ්ටිවාද නිසා තමයි මේගොල්ලෝ වාද විවාද කරගන්නේ කියලා. ඒතර ඒ බඳු වගේ තැනකට එන්න ඉඩකඩ තියෙනවා. එහෙම ඇවිල්ලා වාද විවාද කරන මට්ටමකට එනකොට ඒ අය ඉහළ මට්ටමක ඉඳලා පල්ලෙහා මට්ටමේ දේවල් කරන්න බෑනේ. දැන් අපි හිතමුකෝ දේවත්වයේ ඉන්න කෙනෙකුට බල්ලු බලල්ලු කරන වැඩ, තිරිසන් සතුන් කරන වැඩ, പ്രേතය භූතය කරන වැඩ කරනවා කියලා එකක් නැහැනේ. ඉහළ මානසිකත්වයක ඉන්න අය පහළ මානසිකත්වයේ වැඩ කරන්නේ නැහැ. ඒ වගේම තමයි පල්ලෙහා මානසිකත්වයේ ඉන්න කට්ටියගේ ඉහළ මානසිකත්වයේ වැඩ කරන්නේත් නැහැ. එතකොට ඒ ඒ ඒ මානසිකත්වයට ගැළපෙන ක්‍රියාවලියක් සකස් වෙනවා එතෙන්ට. නමුත් දැන් අපිට බැලුව බැලමඩ හිතනවා කෙනෙක් බණ භාවනා කරනවා හොඳට කය වචන දෙක නම් සංවරයි. හිත අසංවර වෙන්න පුළුවන්. හැබැයි හිතේ අසංවරය ඒ කෙනාටම ඒක ගැටලුවක් හැදෙනවා. හැබැයි ඒ කෙනා යම් විදියකින් ඒ හිතේ සංවරය පවත්වගෙන යන තාක්කල් වචනේ සහ කයේ අසංවරයට යෙදෙන්නේ හිතේ අසංවරය හැදිච්ච ගමන්ම කයේ අසංවරයටත් වචනේ අසංවරයටත් ස්වභාවයෙන් මේ කෙනා සම්බන්ධතාවය හදනවා මොකද ඇසුරු කරන පරිසරය අනුව ඇසුරු කරන පිරිස අනුව ඇසුරු කරන දේවල් අනුව කෙනෙක්ගේ සංවර වෙලා තියෙන හිත අසංවර වෙන්න තියෙන අවස්ථාව ස්වභාවයෙන් වැඩි වෙනවා. ඒක එක එක්කෙනාගේ දක්ෂතාවය අනුව කෙනෙකුට ඕනනම් අසංවර වෙන්නත් පුළුවන් අසංවර නොවෙ ඉන්නත් පුළුවන්. ඒක තීන්දුව කරගන්නේ ඒ කෙනාමයි. ඉතින් ඒ විදිහට සම්බන්ධතාවයක් හැදෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ හරම ඇති කරගන්න එක මේ කය වචන දෙක හරහා සිල් බිඳ ගැනීම තැනට කියන කාරණාවකට සම්බන්ධයක් කියන්නේ නෑ කියන එකයි මගේ දැක්ම. ඔබවහන්සේට ගොඩක්කින් මේ කාරණා ටික කියලා දුන්න එක මම හිතන්නේ ලොකු ධර්ම කාරණා ටිකක් එතනින් මතු වුණා මේ ඔබවහන්සේට ගොඩක් තේරුම් ගන්න. සීලය සම්බන්ධව තව මුකුත් සාකච්ඡා කරන්න තියෙනවා නම් අදහස් ඉදිරිපත් කරගමු අපි ඊළඟ මාතෘකාවට යන්න කලින්. ඔව් අවසරයි සනාස මේ මටත් එක කාරණයක් එකතු කරන්න තියෙනවා රජිත මහත්තයා අහපු ප්‍රශ්නෙට. ඒ ඇහුවා අර භාවනාමය වශයෙන්නේ සුඛයක් ප්‍රීතියක් ඇති වෙනකොට ඒක ආස්වාදනය කරමින් ඉඳීම මේ ඒක අතර මේ සයන්සිත් පැහැදිලි කරපු විදිහට ඒක අවිජ්ජා කියන තැනට දාන්න බෑ ඇත්තටම මේ ඒ වගේ සුඛයක් ප්‍රීතියක් අපිට ඇති වෙනවා නම් ඒක පුළුවන් තරම් ඒක ඇඟ හොඳට හුරු කරගන්න තමයි තියෙන්නේ නැවත නැවත එතනට ගිහිල්ලා එනිසා විසුද්ධි මාර්ගයේ පෙන්වා දෙනවා මේ එහෙම දවසක් උදා වුණොත් එහෙම ඇත්තටම නිතර ඒවා උදා වෙන්නේ නැහැ සෑහෙන සමාජලාට උත්සාහ කළා උත්සාහ කළා තමයි බොජ්ජංග ධර්ම හොඳට වැඩිට වැඩිච්ච අවස්ථාවක් අපිට සමාජලාට උදා වෙන්නේ හොඳට මේ භාවනා කරන්න හොඳට ආස හිතෙනවා. පොල්ලෝසිය දිහා බලන්න හිතෙන්නේ නැහැ. වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක් ආපුවාම හොඳට මේකට මේ හුරු කරගන්න ඕන සම්බන්ධව මට තවත් මෙතනට අපි අර වේදනානුපස්සනාව සතිපට්ඨානෙදි ඉගෙන ගන්නවනේ එතනටත් සම්බන්ධ කරන්න පුළුවන් මේ කාරණේ. මොකද මේ ඔයගලන්ට මතක ඇති වේදනාවල් බලන්න කියලා කිව්වහම සාමිස වේදනාවල් සාමිස වේදනාවල් විදිහට බලන්න කිව්වා සුඛසාගත සහ දෝමනසාගත ඒ වගේම නිර්ාමිස වේදනාව නිර්ාමිස වූ දෝමනස්යක් උපන්න නිර්ාමිස වූ සෝමනස්යක් උපන්න කියලා බලන්න කියලා කිව්වා. එතන අපිට උගන්වනවා වැදගත් දෙයක් සාමිසය කියන්නේ මේ ශරීරය භෞතික ශරීරය ඇසුරු කොටගෙන උපදින ඒ සැප වේදනා සහ දුක් වේදනා එනකොට ඒවැය තියෙනවා එක අවදානමක්. ඩේන්ජ් එකක් තියෙනවා. මොකද මේ ඩේන්ජ් එක අපි අවදියෙන් හිටියේ නැත්නම් කල්පනාන් හිටියේ නැත්නම් සැප වේදනාව රාගානුසය සහිතයි. ඒක අපි කල්පනා හිටියේ නැත්නම් රාගය අවසර ගන්නවා. ඒ වගේම දුක් වේදනාව සාමිස වූ පංචකාමයන් ඇසුරු කොටගෙන උපන්න දුක් වේදනාව ඒක පටිඝානුසය සහිතයි ඒ නිසා පටිඝානුසය අවසල ගන්නවා හරියට නිකන් අර නිදා ඉන්න නායක ඇවිස්සුව වගේ. නමුත් නිරාමිස වූ දුක් වේදනාව සහ සැප වේදනාව අනුසය වූ කෙලස් අවසන්නේ නැහැ. ඒ බයෙන් ඩේන්ජර් එකෙන් නිදහස් මේ යෝගියා. ඉතින් ඒ නිසා මේ අර නිරාමස ප්‍රීතියක් ඇති වෙනකොට භාවනාවේදී ඒක නැවත නැවත හොඳට පුරුදු කරගන්න තමයි තියෙන්නේ. ඒක මේ හැමදාම එහෙම ඇති වෙයි කියලා මේ හිතන්නත් එපා. මොකද සමහරලාට දැන් මේක ගත්තොත් එහෙම අපිට වින්ට් එකේ සමහරලාට හොඳට භාවනාව හරියනවා. වින්ට් එක ඉවරනම සමහරලාට ඒ ඒ තරමට සමහරලාට බොජ්ජංග වැඩි නැති අවස්ථාවල් එනවා. සමහරලාට අත්දැකීම් ඇති. ඊට පස්සේ අපි හිතමු ස්ප්‍රින්ග් එකේ ඒ තියෙන මානසිකත්වය සමහරලාට සමයක වෙනකොට ඒ තියෙන උෂ්ණත්වයක සමහරලාට ඒ මට්ටමට කරන්න බැරි වෙන වෙලාවල් තියෙනවා. සමහරට අනිත් පැත්ත වෙනත් වෙනවා. වඩාත් ගැඹුරට යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අවස්ථාව ලැබුණොත් එම හොඳට ඒක මේ විඳින්න තමයි තියෙන්නේ කාරණා ටික උතන තියෙනවා මේ එහෙම දෙයක් ඇති වෙන්නේ සප්පාය කාරණා කීපයක් නිසා කියලා පෙන්වා දෙනවා. ඍතු සප්පාය, භෝජන සප්පාය, උග්ගල සප්පාය මේ වගේ සප්පාය කාරණා කීපයක්. ඍතු සප්පාය කියලා කියන්නේ ඒ සීසන් එක උෂ්ණත්වය මේ හියුමිඩිටි එක ඒවා බලපානවා. ඒ වගේම භෝජන සප්පාය කියන්නේ අපි ගන්න ආහාර බලපාන අපේ සමාධිය, ප්‍රීතිය, පස්සද්ධිය, සුඛය මේවා වැඩෙනවාද කියලා තීරණය කරන්න. ඒ වගේම අපි ඇසුරු කරන පුද්ගලයන් බලපානවා. ඒ ඒ දවසට ඒ කාලෙට බලපාන කර්ම ශක්තියත් බලපානවා කියලා හිතනද කරුණු තියෙනවා. ආ ඉතින් ඒ වගේම ඒ සම්බන්ධව එක කතාවකුත් කියන්න පුළුවන්. දැන් මේ මම හිතන්නේ කලින් දවසකට කිව්වා මේ අපේ සීලයේ කොටසක් වතාවත් කිරීම ඉතින් මේ බුදුරජාන් වහන්සේත් ඒ වතාවත් නොකර ඉන්නවා නම් ඒවට තරවටු කරලා තියෙනවා මේ දොස් කියලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට ඒක ගිහියන්ටත් අදාළයි තමගේ ජීවිතේ හැටියට එක අවස්ථාවක දැන් වතාවත් කියලා කෙටියෙන් ආයි මතක් කරොත් එහෙම මේ ඉන්න ස්ථාන පිරිසුදු කර ගැනීම වැඩිහිටි ස්වාමින් වහන්සේලා ඉන්නවා නම් එයාට උපස්ථාන කිරීම වතාවත් කිරීම එයා ගැන හොයා බැලීම ඒ වගේම දායකයන්ට ওই බණ කියන ඒවා මේ ඒ වගේම ආගන්තුක වික්ෂුන් වහන්සේලා වැඩියොත් එහෙම උන්වහන්සේලාගේ කටයුතු හොයා බලන එක ඒවා තව ඒ වගේ ගොඩක් තියෙනවා. ඔන්න එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා මේ අලුත මහාන වෙලා මේ හාරු උදේ ඉඳන් හවස් වෙනකම්ම අතු ගන්නවලු. ඉතින් කොයි වෙලාවෙ බැලුවත් අතු ගන්නවා. ඉතින් ඔය අතු ගන්න ගියම ඉවරෙකුත් නැහැනේ පොළ වැටෙනවා. අර ඉන්දියාවේ අතීත ඉන්දියාවේ ඉතින් අතු ගන්නවා අතු ගන්නවා ඉවර යන්නේ ඊට පස්සේ මේක බුදුහාමුදුරන්ට මේ සැලකනහම බුදුහාමුදුරෝ ඒ ස්වාමීන් වහන්සේට එන්න කියලා කියනවා මේ ඔහම අතුගගා ඉඳලා හරියන්නේ නැහැ භාවනා කරන්න ඕන කියලා. ඊට මේ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න පටන් ගන්නවා. ටික දවසක් යනකොට මේ ස්වාමීන් වහන්සේට බෝධ්‍යංග ධර්ම වැඩිලා අර හොඳට උන්වහන්සේ ඇත්තටම ඉතා ඉහළ මට්ටමකට වැඩිලා උන්වහන්සේ ධ්‍යාන වලට සමවදින්න පුරුදු වෙනවා. අහු වෙනවා වැඩි. ඊට පස්සේ ඊට පස්සේ මෙන්න ස්වාමීන් වහන්සේ බලලා දැන් මේ හාමුදුරුවෝ වත්තාවත් කරන්න අතු ගාන්න වතුරා දින්න ඒ මොකකටවත් දෙන්නේ නැහැ කුටි ඇතුළේම තමයි ඉන්නේ. ඊට පස්සේ මෙන්න ආයෙ ගිහිල්ලා බුදුහාමුදුරන්ට පැමිණිලි කරනවා මේ මේ හාමුදුරනේ කියනවා කිසිම වතාවක් කරන් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා ඒ හාමුදුරන්ට එන්න කියන්න කියලා. ඊට පස්සේ අහනවා ඇයි මේ වතාවක් කරන් දෙන්නේ නැත්තේ? එතකොට ඒ හාමුදුරුවෝ කියනවා මම කුටි ඇතුළේලා ධානවලට සමවදිනවා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මහණ ඒකම තමයි කරන්න ඕන කියලා. ඉතින් ඒ වෙලාවේ මේ වතාවත් නොකර හිටියයි කියලා දොස් කියන්න කාරණයක් කරගත්තේ නෑ බුදුහාමුදුරුව. හැබැයි ඉතින් ඔක හැම විට මෙහෙම වෙයි කියලා කියන්න බෑ. මොකද බුදුහාමුදුරුව ඒ දැනේ හැටියට උපදේශ වෙනස් වෙනස් විදිහට දෙන්නේ. නමුත් අපිට මෙතන අඩු ගන්න එක කාරණයක් එක සිද්ධියක් අපිට තියෙනවා. ඔය යම් සමාධියෙන් උපදින ප්‍රීති සුඛයක් තියෙනවා නම් ඒක හොඳට නැවත නැවත බලලා පුරුදු කරගෙන ඒක ගැඹුරට යන්න බලන්න ඕනේ. ඒක ගැඹුරක් තියෙනවනේ. ගැඹුරටම යන්න බලන්න ඕන. ඒක මේ අපිට ඒක පොඩි විනයක් වෙනවා කියලා හිතන්න ඕනේ. එහෙම ප්‍රශ්න වෙන්නේ ගොඩාක් මේ දුරට ගියාට පස්සේ ඊට වඩා අපි ඒකට කම්මැලි වුණොත් එහෙනම් මේක බයක් මේක අවිජ්ජාව විශ්වෙනවා කියලා හිතුවොත් එහෙනම් අපිට ඒක ලොකු මේ හානියක් වෙන්නේ. ඉතින් ඒ කාරණේ තමයි මට කියන්න තියෙන්නේ. තව සාකච්ඡාවට ගති යුතු දෙයක් තියෙනවා නම් ඒ සම්බන්ධව ඇත්තට වෙලාව යොදා ගන්න පුළුවන්. හොඳයි එහෙමනම් අපි ඊළඟට අපිට කතා කරන්න තියෙන භාවනා කියන කාරණාව සම්බන්ධව මම කැමති එකට පොඩි වෙලාවක් හදාගන්න ඔය ඇත්තන්ගෙන් කොහොමද ඔය ඇත්ත භාවනාව කියන එක විස්තර කරන්න කියලා. භාවනාව කියන වචනයට විශේෂ අර්ථයක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ පැහැදිලි වෙනවා. මොන අර්ථයෙන්ද භාවනා කියන්නේ කියලා. ඉතින් ඔය ඇත්තන්ට දැන් මේ බොහෝ කාලයක් බණ භාවනා කරන පිරිස එතකොට ඔය ඇත්ත භාවනා කියන එක තේරුම් අරගෙන තියෙන මොන අර්ථයෙන්ද කියන එක සම්බන්ධව අපි අදහස් කීපයක් දැන් විමසලා බලමු මොකද හැමෝම නිහඬව අහගෙන ඉන්න එක විතරක් වෙන නිසා තමන්ට දැනෙන විදිහට තමන් භාවනාව කියලා භාවනාව කියන්නේ මොකද්ද කියන එක තමන්ට තේරෙන්නේ කොහොමද තමන්ට අනුව මොකද්ද භාවනාව කියන එක සම්බන්ධව පොඩි අර්ථ විග්‍රහයක් කරගනිමු. එතකොට අපිට ඒක ටිකක් සාකච්ඡාවට පහසුවක් වේවි. මට තේරෙන හැටියට භාවනාව ගැන පොඩි විස්තරයක් කරනවා නම් සාමාන්‍යයෙන් සිතේ පැවැත්ම ගැන හැමතිස්සෙම ඉරියව් ගැන අපි හිතනකොට නිකන් මට පොඩි විස්තරයක් කරන්න පුළුවන් ඇවිදිනකොට හරි මම ඉඳගෙන ඉන්නකොට හරි මගේ පැවැත්ම ගැන මම සිතින් හොඳට මෙනෙහි කරන එක ගැන. ඒක මට තේරෙනවා සාමාන්‍යයෙන් හොඳ භාවනාවක් කියලා සාමාන්‍යයෙන් ඔෆිස් එකේ ඇවිදගෙන යනකොට ඕනි පොඩි එක්සැම්පල් එකක් මට දෙන්න පුළුවන්. ඇවිදගෙන යනකොට නිකන් මට තේරෙනවා අකුලක් ඒ මොකක් හරි දකුණු හරි වම හරි ඒක ඉස්සුනා නම් ඉස්සුනා ඒක තිබ්බනම් තිබ්බ නිකන් ඒකට වැටහීමක් ඇති වෙන එක ගැන මට තේරෙන්නේ භාවනාවක් කියන එක ක්‍රම ගොඩාරියක් තියෙනවනේ ඒකින් එකක් තමයි ඔය මට තේරෙන හැටියට මම විග්‍රහ කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ භාවනාව මට තේරෙන හැටියට නිවන පතාගෙන සමන්ත ජීවිතයේ හම්බෙන සෑම දෙයක්ම අතහැර අතහැර නිවන පතාගෙන යන ගමනක තමයි භාවනාව මට තේරුනේ හැමතිස්සෙම අවයනස් එකකින් ඉන්නවා තමන්ගේ සිත කය වචනේ වෙන දේවල් ගැන ඒ විදිහට ඒව ඒ භාවනා කරගෙන යනකොට හම් වෙන සියලු දේම අත හැර හැර නිවනට ප්‍රාර්ථනා කිරීම තමයි මට තේරෙන ඇටියට භාවනාව අවසරයි හැමදෙරනේ මට හිතෙන්නේ භාවනාව කියන්නේ මේ අපේ මනස හසුරවන වැඩ පිළිවෙලක් කියලා මේ අපේ මනස ක්‍රමානුකූලව පිළිවෙලකට හසුරපුවාම මේ අභ්‍යන්තර ජීවිත ප්‍රසිද්ධ කරගන්න පුළුවන්. කියන්නේ සමාධිය වැඩිලා ඊට පස්සේ දර්ශනාවෙන් කෙලස් කපලා ඒ අභ්‍යන්තර ජීවිතේ ප්‍රසිද්ධ වෙනාම තව තවත් දානමය සීලමය පින්කම් කරගෙන මේ සතුටින් සුපතලා මේ නිවන කරයන් තමයි මම හිතන්නේ ලෝභ දේශ මොහ එන එන එන පාලනය කරමින් හිත අවදීන් තියාගෙන මේ ඒ වගේ ඒව නොඉන්න මෛත්‍රී භාවනාව වගේම ඉතින් මෛත්‍රිය වඩනවා ඒ වගේම කායානුපස්සනාව ඉරියව් ගැන එහෙම ඒ ලෝභ දේශ මොහ සුබතාවය ඇති කරන ඇති කරන ඒ තුලින් ලබා ඒ තුලින් චිත්ත පාරිශුද්ධිය ලබා ගැනීමයි කියලා මට හිතෙන භාවනාව කියන්නේ. ස්වාමීන් වහන්සේ මට හිතෙන විදිහට භාවනාව කියලා කියන්නේ සිත පාලනය කර ගැනීම. ඒ කියන්නේ ප්‍රසන් මොමන්ට් එකේ සිත තියාගෙන සිත සමාධිමත් කර ගැනීම. ඊට පස්සේ සිත සමාධිමත් කරගෙන විදර්ශනාවට සිත සකස් කිරීම භාවනාව කියලා මට I mean, that's a වගේ අරගෙන බලුවොත් අපි හැම එකකදීම මම දකින්නේ අපි පුරුදු කරගන්න උත්සාහ කරන්නේ අපේ අර නිරන්තරයෙන්ම අවදිමත්ව ඉන්නවා කියන ස්වභාවය. අපි දැන් walking meditation අරගත්තත් ඒත් අපි ඒ වෙලාවේ අපේ ටාගට් එක තමයි අපි හැමතිස්සෙම අවදිමත් වෙලා ඉන්නවයි කියන එක. එතකොට මං හිතන්නේ අපේ අකුසල් කෙරෙන දේ අකුසල් කිරීම අපේ වළක්වන්න නම් අපිට අවදිමත්භාවය අපිට 100%ක් නිරන්තරයෙන් හැමතිස්සෙම පවත්වන්න ඕනේ. නමුත් අපේ පුරුද්ද තමයි අපි ඇත්තටම අපි ඒකේ නෙමෙයි ඉන්නේ. අපි ඉන්නේ හීනෙක වගේ ඇත්තටම. එතකොට භාවනාව මම දකින්නේ ඒ ඒ හීනෙක වගේ ඉන්නේ ඇස් වැහිලා තියෙනක නවත්තලා අපි අර අවදිමත්භාවය ලබා ගන්න කරන පුහුණුවක් වැඩපිළිවෙලක් හැටියට තමයි මම භාවනාව දකින්නේ. ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන මම ලිටරල් ට්‍රාන්ස්ලේෂන් එකක් හැටියට භාවනාව ගැන සිතනවා නම් හිතන්නේ ඒ භාවනාව කියන්නේ කල්ටිවේට් හරි ඩෙවලොප් ද මයින්ඩ් කියලා. හැබැයි සාමාන්‍යයෙන් මම අත්දැකීමෙන් මම භාවනා කරනකොට මම හිතන්නේ ඉස්සෙල්ලාම හොඳට තමන්ගේ සිත තමන්ගේම මයින්ඩ් එක දැනගන්න ඕනේ ඉස්සෙල්ලා ඉස්මන් කොටසට බෙදුවොත් මම කොහොමද කරන්න කියලා ඉස්සෙල්ලාම මම කියන්නේ මම තේරුම් ගන්නේ හොඳට තමන්ගේම මයින්ඩ් එක හිත දැනගන්න. ඒ කියන්නේ know your mind මම ඉංග්‍රීසියෙන් කියනවා නම් එතකොට තමයි මයින්ඩ් එක ට්‍රේන් කරන්න හරි ඩෙවලොප් කරන්න හරි ෂේප් කරන්න හරි මට පුළුවන්. ඊට ඒ හැම මොහොතෙම මේක ඉන්නගෙන කරන එකක් හරි පැයකට කරන එකක් නෙවෙයි දිනපතා හැම වෙලෙම ඉස්සෙල්ලාම තමන්ගේ හිත දැනගන්න ඊට පස්සේ ඒ ඒ මයින්ඩ් එක ඩිවලොප් කරන්න පිරිසිදු කරන්න මෝල් කරන්න බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන විදිහට ඔය කෙලෙස් නැසෙන විදිහට ඊට පස්සේ ඒ ඒ දෙකම සීල සමාධි ප්‍රඥා ඔක්කොම පාවිච්චි කරලා ෆ්‍රී ද මයින්ඩ් කියන්නේ මේ කෙලෙස් ඔක්කොම කැපෙන විදියට සිත ලෝභ දෝෂ මෝහ සම්පූර්ණයෙන් නැති කරන විදියට දිනු කරන්න කියලා. ඒ ඒ මම එහෙම එක්ස්ප්ලেইন කරේ අර එක වචනෙන් හරි එක සෙන්ටන්ස් එකෙන් cultivate the mind කියන එක මට පේන විදියට. ස්වාමීන් වහන්සේ මට නම් භාවනා කරනවා කියන එක තේරුම් ගන්න තියෙන්නේ හිත පුහුණු කිරීමේ මාර්ගයක් විදිහට මොකටද හිත පුහුණු කරන්න කියතොත් අන්තිමේට නිර්මාණ මාර්ගයට ළඟා වීම සඳහා ඒකදී උත්සාහ කරන්නේ පුහුණු කිරීමේදී රදිකා කිව්වා වගේ ලෝභ දෝෂ මෝහ ඒ වගේම ලෝභ දෝෂ මෝහ සමහර වෙලාවට ඒ වගේ නිදහසු හිතක් හදාගන්නේ කොහොමද කියන එක පුහුණු කිරීමක් විදිහට තමයි භාවනාව මම දකින්නේ මම අත්දැකීමත් ඒ විදිහ තමයි අවසරයි ස්වාමීන් වහන්සේ මට භාවනාවේ අත්දැකීම තියෙන්නේ මට හරීම නිදහස් තැනකට හිත ගෙනියන්න පුළුවන්. එතනින් පස්සේ මම හිතනවා ඒක සමාධිය කියලා. ඊට පස්සේ එතනදී එතන ඇතිවෙන අනිත්‍යතාවය බලන්න තමයි මම පුහුණු වෙලා තියෙන්නේ. ඉතින් මම දැනගත්ත ධර්ම කරුණු වල වචන පාවිච්චි කරන්නේ නැතුවම මම කියන්නේ මටම තේරිච්ච අත්දැකීම මම යන්නේ නිදහස් තැනකට කියලා. මොකද හිස් තැනකට වගේ තැනකට යනවා. ඉතින් ඒකෙන් මට සාර සතුටක් ඇති වෙනවා. මගේ එදිනෙදා ජීවිතයේ තියෙන ස්ට්‍රෙස් එක නැත්තම් මනිතරාට කිව්වොත් කිව්වොත් මම ඇලෙන එක මොහොත් ඒ වෙලාවෙවත් මට නැති වෙන්න පුළුවන්. ඉතින් මම උත්සාහ කරනවා හැමතිස්සෙම මම මේ වාඩි වෙලා කරන එක ගැන විතරක් තමයි මෙහෙම මම ඉදහස් තැනකට යනවා කිව්වේ. අනිත් වෙලා බලවල ඉරියව්ව තුල ඇවිදීම මේ ඉරියව් පැවැත්වීම තුන හිත තියාගන්න බලනවා එක්කනත් මගේ හිත කාම් වෙනවා. එතකොට මම නිරන්තරයෙන්ම මම කරන වැඩේට හොඳට යොමු වෙන හොඳට යොමු වෙනවා. ඉතින් භාවනාවේ අරමුණ නිවන තමයි නිවන් මාර්ගය තමයි ඒ විදිහට තමයි මට භාවනාව මම දකින්නේ නිදහස් දැනින් එහාට එකත් ඒකත් පවතින්නේ නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ. එච්චර තමයි දැනට කියන්න තියෙන්නේ තිරුවසනේ සංසස්. හොඳයි අද ඉන්න බොහෝ දෙනෙක් අදහස් දැක්කුවා තවත් ඉන්නවා කීප දෙනෙක් මේ දැන් භාවනා කරන ඒ වෙනකොට භාවනාව ගැන විස්තරයක් Tamanට පැහැදිලි වෙලා තියෙන්න එපා. ඒ අදහසින් තමයි මම ඇහුවේ. ඔයත් හැමෝම තමන්ට දැනෙන විදිහට තමන්ට පැහැදිලි වෙන විදිහට තමන්ගේ වචන වලින් අර්ථයක් දැක්කුවා ඒ හැම අර්ථයක්ම වැරදි නැහැ මොකද අපිට එක දෙයක් දිහා විවිධ අර්ථකථන වලින් ගන්න පුළුවන් මූලික හරයට හානි නොවී අපි නිවන ගැන කතා කරනකොට රුවන් පුරයක් කියනවා ඊට පස්සේ සිසිල් වෙනවා කියනවා ඊට පස්සේ ශාන්ත සුන්දර ආදී විවිධ වචන වලින් කතා කරනවනේ ඒ කතා කරන්නේ එක එක්කෙනාට දැනෙච්ච විදිහට චරිතාපදාන අපදාන පාළි එහෙම ගත්තාම රහතන් වහන්සේලාගේ ඒ චරිත විවරණවල උන්වහන්සේලා කොහොමද විමුක්තිය විමුක්ති සුවය කියන එක වින්ද කියන එක තමන්ගේ පුජ්‍යලික වචන වලින් අර්ථ විවරණ කළා. ඉතින් ඔයත්ොත් තමන්ගේ තියෙන අත්දැකීම් සීමාවේ දැනුම් ස්වභාවයේ තමන්ගේ තියෙන වචන ස්වභාවයෙන් මේ පරිසරයේ පාවිච්චි කරන්න පුළුවන් වචන ටිකකින් ඔයත්ෝ ඒ සම්බන්ධව අර්ථයක් දැක්වුවා. එතකොට මම අර්ථයක් දැක්කුවත් ඔය කාරණා වලට සම්බන්ධ වෙච්ච ඒහා සමාන යන කාරණා ටිකක් එක තමයි කතා කරන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ භාවනා කියන වචනයට දීපු අර්ථය අපි දැනගෙන ඒ පිළිබඳව ටිකක් කතා කරමු. භාවනා කියන වචනයට ශබ්දකෝෂයේ ඩික්ෂනරියේ දීලා තියෙන අර්ථය තමයි රාගාදී අරමුණු මර්ධනය කිරීම සඳහා යොදා ගන්නා හිත සිතුවිලි ඒව මර්ධනය කරමින් රාගාදී අරමුණු මර්ධනය කරමින් උපදවන හිත පුහුණු කරන හිත භාවනා කියලා පුහුණු කරලා භාවනා කියලා කතා කරනවා. කියන්නේ භාවනා කියන්නේ පුහුණු කරනවා කියන අදහසින්, වඩනවා කියන අදහසින්. භාවනා කියන වචනයට නැත්නම් භාවනාවට අර්ථ හතරක් දක්වලා තියෙනවා. භාවනාව හතර ආකාරයකින් භාවනා කියන තැනට යනවා. ඒ නිසා එය දැනගෙන ඉන්න එක හොඳයි. පළවෙනි එක තමයි යම් භාවනාවක් ගත්තොත් අපි හිතමුකෝ මෛත්‍රී භාවනාව කියලා මෛත්‍රී භාවනාව කියන කාරණාව අරගෙන භාවනා කරනකොට ඒ කරන භාවනාව යුගනද්ද ධර්මයන් විදියට සමත විදර්ශනා වශයෙන් පුහුණු කරනවා නම් එය භාවනාවක් බවට පත් වෙනවා. ඒ කියන්නේ යම් භාවනා අරමුණක් අරගෙන ඒක පුහුණු කරනකොට එය සමත විදර්ශනා දෙක ඇතුලේ ඉන්න ඕන. ඒ කියන්නේ සමත විදර්ශනා දෙක ඇතුලේ පැවැත්වීම භාවනාවයි. පළවෙනි අර්ථය. ඊළඟට ඉන්ද්‍රියන්ගේ සංවරය නැත්නම් ඉන්ද්‍රිය ධර්මයන් ඇහැකන්නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය හය සතියෙන් යුතුව පිහිටුවාගෙන යෝනිසෝ මනසිකාරයෙන් පරිහරණය කරගෙන යනවා නම් එය භාවනාවයි. ඒ සමත විදර්ශනා වශයෙන් හෝ ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් ඉන්ද්‍රිය සඩින්ද්‍රිය වශයෙන් ඉන්ද්‍රිය සංවරය වශයෙන් පවත්වාගෙන යන ඒ ක්‍රමවේද වලට ඒ දේවල් පුහුණු කරමින් පවත්වා ගැනීම සඳහා ගන්නා වීරයය භාවනාව නමින් කියනවා. ඒ වගේම ඒ ධර්මතාවයන් සමත විදර්ශනා වශයෙන් ගන්න භාවනා ආරමුණුදු ඊළඟට ඒ ඉන්ද්‍රිය පවත්වා ගැනීම යෝනිසෝමනසිකාරය මගින් ඉන්ද්‍රිය සංවරය කර ගැනීමත් ඒ ගන්නා වීරයත් නැවත නැවත ඇසුරු කරමින් නැවත නැවත ආසේවනය කරමින් අරගෙන යෑමේ අර්ථයනොත් භාවනා කියලා කියනවා. නැවතත් කිසියම් භාවනාවක් අරගෙන සමත විදර්ශනා වශයෙන් යුගනද්ද වශයෙන් පුහුණු කරමින් ඒ තුලම පැවැත්වීමත් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්ද්‍රිය සංවරය කිරීමට කිරීමත් ඒ සඳහා ගන්නා වීරයත් ඒ අවස්ථා තුනම නැවත නැවත බහුල වශයෙන් ඇසුරු කරමින් පුහුණු කිරීමත් කියන අර්ථ හතරෙන් භාවනාව කියන අර්ථය එනවා. එතකොට ඔය ක්‍රම හතරට භාවනාව කියලා දැනගන්න. මොකද ලෝකයා මේ භාවනා කියන වචනය කතා කරන්න ගියහම හැමෝම කතා කරන්න පුරුදු වෙලා ඉන්නේ පැය ගණන් වාඩි වෙලා ඉඳීම භාවනාවයි කියන තැනින්. බුදුරජාණන් වහන්සේ භාවනාව වාඩි වෙලා ඉන්න අර්ථයෙන් කතා කරන්නේ නැහැ. පමණක් කතා කරන්නේ නැහැ. භාවනාව සතර ඉරියව්වෙම කතා කරන කාරණාවක්. තවමත් මේ ධර්මයේ ඇසුරු කරන පිරිස පවා භාවනා වැඩසටහනක් තියනවා කිව්වහම හිතන්නේ දවසේම වාඩි වෙලා ඉන්න තියෙන එකක් කියලා. ඒ අර්ථයෙන්මයි බොහෝ දෙනෙක් ඒක විස්තර කරගන්නේ. එතකොට හතර ඉරියව්ව තුලම පවත්තන කමඨහන සමත විදර්ශනා නම් හතර ඉරියව්ව තුළම යෝනිසෝ මනසිකාරයෙන් ඉන්ද්‍රිය සංවරය කරනවා නම් හතර ඉරියව්වේදීම ඒ ඉන්ද්‍රිය සංවරයට සමත විදර්ශනාවට වීරය කරනවා නම් හතර ඉරියව්වේදීම ඒ වීරිය ඒ ඉන්ද්‍රිය සංවරය ඒ යෝනිසෝ මනසිකාරය ඒ සමත විදර්ශනා ක්‍රම පුහුණු වෙනවා නම් ඇසුරු කරනවා නම් බහුල වශයෙන් පුහුණු කරනවා නම් ඒ ක්‍රම හතරේදීම ආසන හතරේදීම ඒක භාවනාව බවට පත් වෙනවා. ඒ පිළිබඳව එහෙම දැනගන්න මොකද භාවනාව කියන්නේ පුහුණු කරනවා කියන එකයි. භාවිතා කරනවා කියන එකයි. එතකොට භාවිතා බහුලී කතා ආදී විදියට දේශනා කරනවානේ. එතකොට භාවනා අරමුණක් අරගෙන එය බහුල වශයෙන් ඇසුරු කිරීම නැවත නැවත පුහුණු කිරීම යම් අරමුණක් ඉලක්ක කරගෙන එය කරනවා නම් එය භාවනාව ගණයට යනවා. නැවත උදාහරණය කරගත්තොත් තරහ නැති කර ගැනීමේ අරමුණින් නම් මෛත්‍රිය වඩන්නේ තරහ නැති වෙන තාක්කල් මෛත්‍රිය වඩන්න දෙපේ. ඒ කියන්නේ තරහ නැති වෙන්නේ යම් කාලයකද මෛත්‍රිය වැඩිවීමෙන් ඒ කාලය දක්වා මෛත්‍රිය වඩන්න ඕන, වීරය කරන්න ඕන, ඉන්ද්‍රිය සංවර කරන්න ඕන, ඒක ඇසුරු කරන්න ඕනි, භාවිතා බහුලී කතා කියන තැනින් වඩාගෙන යන්න ඕනි. එහෙම යනකොට තමයි ඒ යම් අරමුණක් ඇතිව මේක කරන්න ගත්තද ඒ අරමුණ සාක්ෂාත් වෙන්නේ. ඒ අරමුණින් තමයි භාවනා කියලා කියන්නේ. ඉතින් එහෙම කරන භාවනා ක්‍රම ගොඩක් තියෙනවා. එහෙම කරගෙන යන්න පුළුවන් සමත විදර්ශනා වශයෙන් වඩන්න පුළුවන්, ඉන්ද්‍රිය සංවර කරන්න පුළුවන්, වීරිය කළ යුතු, ඇසුරු කළ යුතු භාවනා ක්‍රමවේද ගොඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ කිසියම් හෝ ක්‍රමවේදයක් ඇසුරු කිරීම, වීරිය කිරීමේ සඳහා භාවනාව බවට පත් වෙනවා. ඒ අර්ථයෙන් තමයි භාවනාව කියලා විස්තර කරන්නේ. ඉතින් මේ ඇත්ත දක්වපු අදහස් වලට සම්බන්ධ වෙන භාවනාව කියන කාරණාව තව විස්තර කරගන්න අපි චන්දනන්ද හඳුරන් වහන්සේගෙනුත් අදහස් විමසාගෙන ඊළඟට මේ භාවනාවට සමාධිය කියන නැත්නම් සමත කියන කොටසට අදාළව කොහොමද මේ භාවනාව කියන එක විස්තර වෙන්නේ කියන එකට විස්තරයක් තියෙනවා අපි ඒ පිළිබඳව සාකච්ඡාවට යමු උන්වහන්සේගෙත් අදහස් විමසාගෙන. හරි තිරුවන් සරණයි සයන්න්ස මටත් ඒ ඒ පිළිවෙලටම තමයි ඒ ගැන කරුණු දක්වන්න තියෙන්නේ. ඒ නිර්වචනය හම්බෙනවා චිත්තං භාවේතිති වඩ්ඩේතිති භාවනා කියලා. එතකොට සිත වැඩිම සංවර්ධනය කිරීම දියුණු කිරීම තමයි භාවනාව කියලා කියන්නේ. එතන ප්‍රධාන වශයෙන් චෛතසික දෙකක් වැඩෙනවා. ඒකාග්‍රතාව කියන චෛතසිකයයි පඤ්ඤා චෛතසිකයයි ඒකාග්‍රතාව චෛතසිකයේ විශේෂයෙන්ම අර සමත භාවනාව සමාධිය දියුණු කරනකොට ඒක ඒ පැත්ත වැඩෙනවා විශේෂයෙන් ඒ වගේම විදර්ශනා කරනකොට ප්‍රඥා චෛතසිකය දියුණු වෙනවා එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සංස්කාර අපිට දැක ගන්න පුළුවන් ඇති හැටියෙන් එතකොට නමුත් මේ දෙක ක්‍රියාකාරීත්වයේදී සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ අපි සමතේ වන්නකොට එක්තරා මට්ටමකට හරි දර්ශනාව පැත්තත් වැඩෙනවා. ඒ වගේම දර්ශනාව වන්නකොට සමතේ පැත්ත සම්පූර්ණයෙන්ම මේ පල්ලයට වැටලා තියෙන නැහැ. ඒකත් දිනු වෙනවා. ඉතින් අපේ මේ සුසිල සයන්නාසිත් පැහැදිලි කරපු විදිහට මේ මේක හතර ඉරියව්වේම කරන්න පුළුවන් එකක් විදිහට තමයි ඇත්තටම තේරුම් ගන්න ඕන. එහෙම නැත්නම් සමහරලාට සමහර අය ඉන්නවා දීර්ඝ වෙලා ඉඳගෙන ඉන්න පුළුවන්කම හදාගෙන තියෙනවා. එතන මනස වැඩෙන්නේ නැති සමහරලාට ඇස් දෙක පියාගෙන එක්තරා නිද්‍රාවකට වැටෙන අවස්ථාවල අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා හතර ඉරියව්වේම වඩන්න පුළුවන් අභ්‍යාස කරන්න පුළුවන් දෙයක් තමයි භාවනාව. එතකොට හිත වැඩෙනවා කියන අර්ථයෙන් තමයි අපිට මේක ගන්න තියෙන්නේ. ඇත්තටම කියනවා නම් ලෝකෙ ඉතින් වඩන්න පුළුවන් දෙයකට තියෙන්නේ හිත තමයි. අපි ඔය ගස් වැල් එහෙම වැඩෙනවා කියලා කිව්වට ඒවා නිකන් අර සබා දහමේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ කියන ඒ මහා භූත කොටස් ඒ කොටස් එක්තරා විදිහකට සකස් වීමක් විතරයි වෙන්නේ. නිකන් පොඩි ළමෙක් බිල්ඩින් බ්ලොක්ස් අරගෙන එකක් උඩ එකක් තියලා මොනවා හරි හදනවා. නමුත් අර අමුතුවෙන් වැඩෙන දෙයක් නෑ එතන ඇත්තටම අර කැරි ටික තැම්පත් කරන ආකාරයේ වෙනස් වෙනවා. ඒ වගේම තමයි ගහක් වැඩෙනවා කියලා කිව්වට ඒ මහා භූත කොටස් ටික එතන තැම්පත් වෙන එක්තරා රටාවකට මේ අවකාශ ධාතුවේ ඇහිරෙනවා. ඒක ඊට පස්සේ ආයි ඒකේ අභාවයට පස්සේ එහෙම නැත්නම් ඒ සබදාහමට අනුව ඒක විසිරීලා යනවා. නමුත් හිත හරියට වැඩුවකින් එහෙම ඒකේ හරි දැවන්ත වෙනසක් ජීවිතය තුළ කරන්න පුළුවන්. හොඳටම ඒ සෝතාපට්ටි ඵලයේ වගේ එකක් අපි විමුක්තිය අවබෝධ කරගත්තොත් එහෙම ආයි පල්ලෙහාට පිරිහෙන්නේ නැහැ. ඒ වගේ ඇත්තටම වඩන්න පුළුවන් දේ හිතයි කියලා අපිට කියන්න පුළුවන්. මේක තමයි මට කියන්න තියෙන්නේ. ඔබ වහන්සේ ඒ අදහස ඉදිරිපත් කරාම මට මෙහෙම තව දෙයක් මතක් වුණා මේ වැඩෙනවා කියන අර්ථයට තව දෙයක් තමයි මේ ජරා ධර්මය ප්‍රකට වෙනවා කියන එක. දැන් අපි ගම්මුකෝ මොන හරි පළතුරක් දැන් පළතුරේ ඒක පුංචිම කාලේ කන්න පුළුවන් ඒවා තියෙනවා. නමුත් පරිහරණය කරන්න සුදුසු කාලෙට එන්න එපා. ඒ කියන්නේ ඒවා ඉදිලා, පැහිලා, ඉදිලා ඒ ප්‍රමාණයට එන්න ඕනේ. ඉදෙනවා, පැහෙනවා කියන්නේ ක්‍රමයෙන් දි รา පත් වෙනවා කියන එකනේ. දැන් අපි උනත් මව් කුසේ හටගත්තු කලලයේ ස්වභාවයෙන් අපිට පාවිච්චි කරන්න බෑනේ. මේවා ඉන්ද්‍රිය මොහුකුරා යනවා, පරිපාකයට යනවා කියලා කියන්නේ. ඒ වගේ මේ සතර මහා ධාතු ටික දි รา පත් වෙන එකට අපි කියනවා වැඩෙනවාය කියලා. එතකොට වඩනවාය කියලා කියන්නේ ඇත්තටම වැඩෙන එකක් ඒක. ඊට පස්සේ සතර මහා ධාතු ටික අපි කැමැති කැමැති විදියට තියාගන්න එක තමයි මේ කරලා තියෙන්නේ. අවහන්සේ මතක් කරා වගේ හිත විතරයි වඩන්න පුළුවන් එකම ධර්මය මේ ලෝකේ තියෙන. ඒ නිසා මේ මම ඒක මතක් වුණු නිසා එතනට ඒ කාරණාව සම්බන්ධ කරගන්න අංගුත්තර නිකායේ පළවෙනි පාතයේ තියෙනවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ලස්සන සූත්‍ර ටිකක් තියෙනවා. ඒ සූත්‍ර කීපය පොඩ්ඩක් නිකමට අපි මතක් කරගෙන යමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ එකදු ධර්මයක්වත් දකින්නේ නැතිලු හිත තරම් අසංවර කළොත් මහා විනාශයක් සිද්ධ වෙන එකම ධර්මය මේ හිත. යම් විදියකින් අසංවර කළොත් විනාශය පිණිස පවතින එකම ධර්මය මේ හිත. යම් විදියකින් සංවර කළොත් මහා ශාන්තියක් පිණිස නිවන පිණිසම උපකාර වෙන එකම ධර්මයද මේ හිත. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හිත ස්වභාවයෙන් ප්‍රභාස්වරයි. බාහිරින් එන උපක්ලේශ නිසා, බාහිරින් එන අරමුණු නිසා මේ හිත දූෂණය වෙනවා කියලා. එතකොට යම් කෙනෙක් කර්මන්නේ කළොත්, පුහුණු කළොත්, නිවැරදි පැත්තට භාවිතා කළොත්, සම්මා දිට්ඨියෙන් යුතුව පිරිසිදු කළොත් මේ හිත තරම් සැපතගෙන දෙන සාන්තියගෙන දෙන දෙයක් තවත් ලෝකේ නෑ කියලා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියෙන් අකර්මණ්‍ය කරලා දුබල කරලා පිරිහීමට ලක් කරොත් මේ හිත තරම් හානි කර දෙයක් ලෝකේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ පිළිබඳව එහෙම මතක් කරගනිමින් අපි නැවත සම්බන්ධ වෙමු. අපි කතා කරමින් ඉන්න කාරණාවට භාවනාව කියන්නේ එතකොට හිත මුල් කරගෙන සිද්ධ වෙන කාරණාවක් හැබැයි හිතත් කයත් දෙකම එතෙන්ට සම්බන්ධයි. මොකද කය අපිට දැන් ලැබිලා තියෙන දේ ඒ කය වැඩ කරන්න හිත මුල් කරගෙන එහෙමනම් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන තුනක් නැතුව සතිපට්ඨාන හතරක් දේශනා කරේ. කය පිළිබඳව තේරුම් ගැනීම සඳහා සම්පූර්ණ එක සතිපට්ඨානයකුත් ක්‍රමයකුත් හිත තේරුම් ගැනීම සඳහා වන සතිපට්ඨාන ක්‍රම තුනකුත් වශයෙන් හතර දේශනා වුණේ ඒ නිසා. එතකොට නාම රූප කියන දෙක තේරුම් ගැනීම සඳහා සහ විඥාන. එතකොට භාවනාව කියන අර්ථය අපි හැමදේනම කතා කරපු ඒ අර්ථයෙන් දැනගන්න එහෙමනම් හිත වඩන එක තමයි මේකේ මූලික අරමුණ. හැබැයි හිත වඩන අර්ථයෙන් හරි හෝ වැරදි හෝ කියන දෙපැත්තෙන් ඕන පැත්තක් භාවනා කියන තැනින් ගන්න පුළුවන්. බෞද්ධ කියන පිරිස විතරක් නෙවෙයිනේ භාවනා කරන්නේ මම පහුගිය කාලේ හරි දුන්න ක්‍රිස්තියානි විපස්සනා කියලා එකකුත් තියෙනවා කියලා. ඒතර ඒ ඒ ක්‍රමවලට අනුව ඒක භාවනා වෙන්න පුළුවන් දැන්. යම් කෙනෙක් කිසියම් වෘතයක් ආරක්ෂා කළොත් ඔය සතුන් විදියට ජීවත් වෙච්ච යෝගීවරු හිටියනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒගොල්ලෝ එළුවෙක් හරි හරකෙක් හරි බල්ලෙක් බලලෙක් හරි කියන තැනකින් අරගෙන ඒගොල්ලොන්ගේ හිත වඩා ගත්තොත් ඒකද භාවනාව කියන ගණයට යනවා. මොකද ඒගොල්ලෝ ඒක ඇසුරු කරනකොට ඒකට වීරිය කරනකොට ඒ තුල ඒගොල්ලෝ ජීවත් වෙනකොට ඒක භාවනාව කියන ගණයට යනවා. අන්න ඒ විදිහේ ගොඩාක් ක්‍රමවලින් මේක කලබල වෙච්ච පැටලිච්ච නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව හැමතිස්සෙම අන්තවලට නොගිහිල්ලා මධ්‍යම ප්‍රතිපදාව කියන තැනින් ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය හරහා දේශනා කරන්නේ ඒ නිසා. ඒ අර්ථ වලින් තමයි ඒක දැක ගන්න ඕන. නැත්තම් ඕනම කෙනෙකුට ලෝකේ භාවනාව කියන එක Tamanට කැමති අර්ථයකින් විස්තර කරන්න පුළුවන්. එතකොට භාවනාවේ සමත සහ විදර්ශනා කියන කොටස් දෙකක් යුගනද්ධ කියලා තව කොටසක් සහ ධම්ම උද්දච්ච විග්ගහිත මානස කියන තව කොටසකුත් වශයෙන් දේශනාවක් තියෙනවා. සමත කියලා කියන්නේ සමාධි කියන එකයි. චිත්ත භාවනා කියලත් කියනවා. විදර්ශනා කියලා කියන්නේ පඤ්ඤා භාවනා කියන අර්ථයෙන්. යුගනද්ධ කියලා කියන්නේ සමත විදර්ශනා දෙක එකවර වඩන එකට. ඊළඟට හතරවෙනි එක ධම්ම උද්දච්ච විග්‍රහිත මානස වශයෙන් වගේ තමයි ඒක විස්තර තියෙන්නේ pāli වචන කීපේ. එතකොට එතන අර්ථය ගන්නේ විදර්ශනාවේද නැත්තම් ධර්මය පුහුණු කිරීමෙන් අනිත්‍ය දුක්ඛ වශයෙන් දැකීම තුලින් උපදින යම් චිත්ත විවේකයක් තුල ඇතිවන හිතේ නොසන්සුන්කමක් මානයක් ඇතිවෙනවා නම් එයද විදර්ශනා කිරීම කියන තැනින් තමයි හතරවෙනි ක්‍රමය දේශනා කරලා තියෙන්නේ. එතකොට ඔය ක්‍රම ටිකට තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි වෙන්නේ. ඒකෙදී මේ සමාධි කියන්නේ මොන අර්ථයෙන්ද සමාධිය කොච්චර තියනවද කියන එක සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරගන්න මේ සමාධි භාවනා සම්බන්ධව තියෙන ධර්ම කොටාසයක් තියෙනවා ඒක චුට්ටක් අපි කතා කරගමු සමාධි භාවනාවේ ඥානය කියලා එකක් තියෙනවා ඥාන අතර එතකොට සීලය වශයෙන් සංවර වෙමින් එකඟ කිරීම වශයෙන් හිත පුහුණු කරනකොට ඇති කරගන්න සමත විදර්ශනා දෙක හරහා ඇති කරගන්න ඒ චිත්ත විවේකයට චිත්ත ඒකාග්‍රතාවය නිසා උපදින නුවණක් ගෙනවනම් අන්න ඒ නුවණට කිව්වා සමාධි භාවනා ඥානය කියලා. සමාධි භාවනා මේ ඥානය කියලා විස්තරයක් කරනවා. සමාධිය කියන අර්ථ තියෙනවා විවිධ විදියට. එක අර්ථයකිනුත් සමාධිය කියලා කියනවා. ඒ කියන්නේ හිතේ එකඟතාවයේ වශයෙන් සමාධි කියලා කියනවා. අර්ථ දෙකකිනුත් සමාධිය කියලා කියනවා. ලෞකික ලෝකෝත්තර වශයෙන්ුත් සමාධි කියලා කියනවා. ලෞකික සමාධි ලෝකෝත්තර සමාධි. අර්ථ තුනකිනුත් කියනවා. සවිතක්ක සවිචාර සමාධියක් තියෙනවා. අවිතක්ක විචාර මාත්‍ර සමාධියක් තියෙනවා. අවිතක්ක විචාර සමාධියක් තියෙනවා. ඒ කියන්නේ විතක්ක ਵਿਚාර සහිත සමාධියක් තියෙනවා විතක්ක ਵਿਚාර නැති මාත්‍ර වශයෙන් තියෙන සමාධියක් තියෙනවා විතක්ක ਵਿਚාර නැති සමාධියක් තියෙනවා ඒ කියන්නේ ධ්‍යාන හතර සම්බන්ධව තියෙන කාරණා. ඒතර ආකාර තුනකිනුත් සමාධි කියනවා. හතර ආකාරයකිනුත් සමාධි කියනවා. හාන භාගීය ඒ කියන්නේ පල්ලෙහ මට්ටමට යන්න පුළුවන් සමාධි මට්ටමක් තියෙනවා. තితి භාගීය කියලා කියන්නේ ස්ථಿತಿ වෙච්ච පිහිටපු සමාධියක් තියෙනවා. විශේෂ භාගීය සමාධියක් තියෙනවා. විශේෂ භාගීය කියන්නේ උඩු අතට යන්න පුළුවන් ගැලවෙන්න පුළුවන් කෙලෙස් නැති කරන්න පුළුවන් ප්‍රමාණය සමාධියක් කතා කරනවා. නිබ්බේද භාගීය සමාධියක් කියන එක කියන්නේ නිර්වේදයට කලකිරීම වශයෙන් කෙලෙස් නැතිවීම වශයෙන් විරාග වශයෙන් යන්න පුළුවන් සමාධියක් තියෙනවා. ඊට පස්සේ පස් ආකාරයකට සමාධිය තියෙනවා. භාවනා කරනකොට හිත ප්‍රීතිමත් වෙලා ප්‍රීතිය පැතිරෙනවා නම් ඒද සමාධියක්. භාවනා කරනකොට සුඛය ලැබෙනවා නම් සැපය පැතිරෙනවා නම් ඒද සමාධියක්. භාවනා කරනකොට හිත උපේක්ෂාවට යනවනම් එයද සමාධියක්. ආලෝකය ආලෝක සංඥාව ඇති වෙනවනම් එයද සමාධියක්. ඊළඟට ප්‍රත්‍යවේක්ෂා කිරීම වශයෙන් නැවත නැවත හිත ඒ ඒ භාවනා ආරමුණ තුළ පුහුණු කරමින් එය නැවත නැවත මෙනෙහි කරමින් යන එකඟතාවයක් වෙනවනම් එයද සමාධියක්. හය ආකාරයකිනුත් සමාධිය ගැන කතා කරනවා. ඒ කියන්නේ අපි කතා කරේ අනුස්සති භාවනා, බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය කියලා. ඒ අදහසිනුත් සමාධි කියලා කියනවා. ඊට පස්සේ හත් ආකාරයකටත් සමාධියක් කතා කරනවා. ඒ කියන්නේ කැමැති විදියට කුසල අරමුණක් අරගෙන කුසලය තුල හොඳට හිත සමාධිගත කරගන්නව නම් එක් කුසලවත් බවත් කුසලය තුල හිත පැවැත්වීමත් ඒ තුල කැමැති කැමැති විදිහට සමවැදීමත් කැමැති කැමැති කාලයක් ඉඳීමත් කියන අර්ථය වැඩි වීම වශයෙන් යනකොට සමාධි බවටපත් වෙනවා. පටවි කසින ආදී විදිහට මේ කසින අරගෙන කරන භාවනාවත් සමාධියක් බවටපත් වෙනවා. ඊට පස්සේ රූපාවචර අරූපාවචර වශයෙන් ගත්තාම එයද සමාධි බවටපත් වෙනවා. ඊළඟට නවසීවතික වශයෙන් අරගෙන කරන එයද සමාධි බවටපත් වෙනවා. මේ විදිහට විවිධ ආකාරයට චිත්ත සමාධිය ඇති කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ ක්‍රම දේශනා කළා තියෙනවා. ඒ ඒ ක්‍රම වේදවලට අනුව හිත පැවැත්වීම ඒ තුළ එකඟතාවය ඇති කර ගැනීම සමාධි භාවනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඉතින් තවත් කාරණා මේ විදිහට ඒ ඒ පුලුල්ලාකාරයට කතා කරලා තියෙනවා. එතකොට අපිට හිතේ එකඟතාවය පිණිස සුදුසු කමඨහනක් පාවිච්චි කරන්න පුළුවන්. නැවත අපි මතක් කරගත්තොත් කුමන කමටහන කුමන ආකාරයට පරිහරණය කළත් මධ්‍යම ප්‍රතිපදාව කියන තැනින් ඉඳගෙන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ආදී වැඩෙමින් සම්මා දිට්ඨිය කියන තැනින් මුල් වෙලා යනවනම් පමණයි මේ කතා කරපු හැම භාවනාවක්ම නිර්වාණය ඉලක්ක කරගත්තු භාවනා බවට පත් වෙන්නේ. මොකද නිවන් මඟ කියලා දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් එයින් බැහැර වුණු කිසිම ක්‍රමවේදයක් නිවන සඳහා උපකාර වෙනවා කියන තැනකට ගන්න බෑ. එහෙමනම් නිවන් මඟ කියන්නේ සම්මා දිට්ඨිය මුල් කරගත්තු වැඩපිළිවෙල සම්මා දිට්ඨියෙන් යුක්තව වඩන භාවනාව තමයි නිවනට උපකාරයක් බවට පත් වෙන්නේ නැත්නම් අපිට ඕනතරම් මෛත්‍රී භාවනාව කර කර ඉන්න පුළුවන් ඕනතරම් බුද්ධානුස්සතිය කරන්න පුළුවන් ඕනතරම් අපිට වඩන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. හැබැයි අපි තුල වැඩිම වශයෙන් හිත එකඟ වුණු පමණකින් ඒක නිවනට උපකාර වෙනවා කියන තැනක් එන්නේ නැහැ. අපි වඩනකොට ඒ වැඩිම කිසියම් අරමුණක් ඇතුව වඩනවා නම් ඒ වඩන අරමුණ තුල කෙලෙස් කැපෙනවා නම් නුවණ උදා වෙනවා නම් ප්‍රඥාව පිබිදෙනවා නම් තමයි ඒ සීලය ඒ භාවනාව නිවන පිණිස උපකාර වෙන්නේ. ඒ නිසා ඒකට තමයි සම්මාදිට්ඨිය කියන තැනින් අපිට මේක සම්බන්ධතාවය හැමතිස්සෙම ගන්න ඕන. මොකද මේ ශාසනයේ නිවන් දැකීම පිණිස බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව නිවන් දැකීම පිණිස යම් කෙනෙක් වීරිය කරනවාද එයනම් මධ්‍යම ප්‍රතිපදාව පමණමයි. මධ්‍යම ප්‍රතිපදාවේ ඉඳගෙන තමයි මේ සියලු ධර්මතා වඩන්න තියෙන්නේ. ඉතින් දැන් මේ මාතෘකාව දිගට යන්න කලින් දැන් මෙතෙක් කතා කරපු මේ කාරණා සම්බන්ධව ඇත්තොන්ට තියෙන අදහස් ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරගෙන ඉස්සරහට යමු. ස්වාමීන් වහන්සේ අවසරයි. ඔබ වහන්සේ කිව්ව සමත විදර්ශනා දෙක යෝගානන්ද වශයෙන් වඩනවා කියලා ඒක පැහැදිලි කරන්න පුළුවන්. යුගනද්ද කියලා කියන්නේ එකට වඩනවා කියන එකයි දෙකම එකට වඩනවා කියන අර්ථයෙන් දැන් අපි සමතය වෙනම වඩලා විදර්ශනා වෙනම වඩනවානේ දැන් අපි පහෝගිය මීට සති ගානකට කලින් අපි කතා කරා සමත කොටස මෛත්‍රිය නම් මෛත්‍රිය මෙනෙහි කරමින් මේ විදිහට සමත කොටස වඩලා ඊළඟට විදර්ශනාවට හැරෙන්න කියලා. එතකොට ඒක වෙනම සමතය අතෑරලා විදර්ශනාව වඩනවා. දැන් යුගනද්දේදී කරන්නේ සමත විදර්ශනා වශයෙන් දෙක මාරුවෙන් මාරුවට වඩන එකයි. ඒකෙදි මෙහෙම වෙනවා. දැන් අපි හිතමුකෝ දැන් ආනාපාන සතිය සමත කොටස විදියට වඩාගෙන යනවා හිත එකඟ කරගෙන සතිපට්ඨාන කරමින් යනවා. ඒ යනකොට අපි ටික වෙලාවක් ටික වෙලාවක් ඒක කරගෙන ගිහිල්ලා. නේ අපි ගොඩක් වෙලාවට කරන්නේ ගොඩාක් වෙලා සමතේට පුහුණු කරමින් ඉඳලා ඒක ඇතහැරලා විදර්ශනා කරන එකනේ. මේක ළඟ ළඟ ස්විච් කරන්න පුළුවන්. ඒ කරන්නේ දැන් ආනාපාන සතිය වඩාගෙන යන ගමන් යම් ප්‍රමාණයකට හිත එකඟ වුණාට පස්සේ අපි ඒක යෙමින් එතන නිහඬ කරලා ඊට පස්සේ එතනම අපි පටන් ගන්නවා නැවත සමුදය වය දකින්න අනිත්‍ය දුක්ඛ දකින්න. එහෙම නොවන එහෙම දකිමින් ඉඳලා ඒකද ගොඩ වෙලාවක් කරන්නේ නැතුව ඊට පස්සේ නැවත ටික වෙලාවකින් ආයේ සමතේ ටිකක් වඩනවා. ඊට පස්සේ ආයේ විදර්ශනාව ටිකක් වඩනවා. මේ විදිහට මේ විදිහට පුහුණු කරනකොටද හිතේ එකඟතාවයේ පුහුණුව සමාධි ප්‍රඥා දෙකට පරිසරය සකස් වෙනවා. ඒකට කියනවා යුගනද්ද කියලා. ඒ කියන්නේ අපිට සමත විදර්ශනා දෙක ළඟ ළඟ එක විදිහ එක එක කාලය තුල වඩාගෙන යන එක දෙකම එකවර වඩන එක නැත්තම් අපි කරන්න කැමති සමහර වෙලාවට කරන්නේ සමතය ගොඩාක් වඩලා ඊට පස්සේ ඕන්නම් විදර්ශනා කරනව නැත්තම් නෑ එක්ක විදර්ශනා විතරක් කරනවා සමතය කරන්නේ ඒ වගේනේ නමුත් මේකෙදී එකම කාලය තුල අපි හිතමු පැයක් අපි භාවනා කරන්න වාඩි වෙනවා නම් ඒ වාඩි වෙන කාලය තුල මේ දෙකම කරනවා ඊළඟට සක්මන් කරනකොට ඕක කරන්නත් පුළුවන් මේ විදිහට ක්‍රමයක්. අපි හිතමුකෝ දැන් සක්මන් කරනවා කියලා කයේ ස්වභාවය හරි මේ සක්මනට සිහිය පිහිටවමින් ඇවිදින විලාසය දකිමින් හිත එකඟ කරගන්න ඒ චිත්ත විවේකයට භාවනා කරනවා කියලා සමාධි මේ සමතය හදාගන්න එහෙම වඩාගෙන යන ගමන් ටික වෙලාවක් එහෙම සක්මන් කරනවා ඊට පස්සේ නැවත කයේ තියෙන අස්තිරතාවය දකින්න පටන් ගන්නවා මේ කය හැදිලා තියෙන්නේ කොයි ආකාරයකටද අතීත කර්ම, අවිද්‍යා, තණ්හා, අම්මා තාත්තා, ආහාර, සතර මහා ධාතු ආදී ධර්මතා නිසා නේද මේ කය කියන එක හැදුනේ කියලා නැවත ආන් දැන් කය විදර්ශනා කරනවා. කය පිළිබඳව විදර්ශනා මානසිකාරය ඇති කරනවා. එතකොට ඒද සක්මන් කරමින්. එහෙම මාරුවෙන් මාරුවට සමත විදර්ශනා දෙක ඒකෙද්ද කරන්න පුළුවන්. ඒක තමයි යුගනද්ද වශයෙන් වඩනවා කියලා දෙකම එකවර වැඩිම වශයෙන් සාකච්ඡා කරලා තියෙන්නේ යුගනද්ද කියන එකට තව අර්ථයක් ධර්මයේ පැහැදිලි කරනවා අපි එය චුට්ටක් විමසලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ඔව්. දැන් මේ මම මේ විස්තර කරන අර්ථයෙන්ම තමයි අර්ථය ගත්තේ. යම් කෙනෙක් විදර්ශනාව පැත්තෙන් වඩාගෙන ගිහිල්ලා ටිකක් විදර්ශනා කරමින් ඉඳලා ඒක ඇතහැරලා සමත කරනවා නම් සමත පැත්තෙන් පටන් ගන්න විදර්ශනාවට යනවා නම් මේ කොයි පැත්තකින් හරි කරනවා නම් ඒ යුගනද්ද කියලා තමයි කියන්නේ. සමතේ වශයෙන් පටන් ගන්න විදර්ශනාවටිනොත් විදර්ශනා වශයෙන් පටන් ගන්න සමතේනොත් ඒ දෙක මාරුවෙන් මාරුවට එකවර කරගෙන යෑම තමයි යුගනද්ද කියන අර්ථයෙන් අරගෙන තියෙනවා. මේක පැහැදිලි නැත්නම් අපැහැදිලි විදිය කියන්නේ ඊට පස්සේ තව කතා කරගමු. ස්වාමිනාසේ වුණාට සමතය සමතය වඩන විදර්ශනා කියන එක පහසුයි නේද? මම හිතන්නේ මෙහෙමයි. මම දැන් මම හරිද කියලා. ඉතින් සිත් එකකම වුණාන් දෙස්තරක් විතර බොයන්නේ කිය ඉත කල්ල කල්ලකම අපන්න දෙයි කියලා. දෙමින්ම විදර්ශනා කරන්නේ කොහොමද? විදර්ශනාවන් කියලින්ම කරන්න පුළුවන්. මොකද දැන් අපි හිතමුකෝ යම් කෙනෙක් මේ ධර්ම කාරණා ටික දන්නවා. සංසාරේ ස්වභාවය දන්නවා. බුද්ධ දේශනාවට අහුම්කම් දීලා තියෙනවා. ධර්මයට අහුම්කම් දීලා තියෙනවා. චතුරාර්ය සත්‍ය දන්නවා. උපාදානස්කන්ධ දන්නවා. ධර්ම ස්වභාවය දන්නවා. ඒ කෙනා නමුත් පංචකාමයේ අසුරු කරමින් ඉන්න කෙනෙක් ඒ පිළිබඳව පංචකාමයේ අසුරු කරමින් නීවරණ හදමින් ඉඳපු එක පිළිබඳව කනගාටු නොවි යම් කෙනෙක් මේ ස්වභාවයේ මේ සසර ස්වභාවයේ මේ නාම රූප සම්බන්ධතාවයේ විදර්ශනාව පටන් ගන්න පුළුවන්. උදේවය දකින්න පුළුවන්. එහෙම දකිනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුළුවන්. හැබැයි ඒක නා සම්මාදිට්ඨිය මුල් කරගෙන පටන් ගන්න ඕනි. එහෙම පටන් ගන්නකොට ඒ කෙනාටද අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිමින් විදර්ශනා පැත්ත වඩන්න පුළුවන්. හැබැයි සමතයක් නැතුව මේ චිත්ත විවේකයක් නැතුව කරගෙන යන්න පුළුවන්. එහෙම කරගෙන යනකොට ඒ තුලින් උපදින චිත්ත විවේකයක් හැදෙනවා ඒ කෙනාට. විදර්ශනාව කරගෙන යද්දී උපදින චිත්ත විවේකයක් තියෙනවා. ඒ චිත්ත විවේකය වේගයෙන් නොවන එකක් වෙන්න පුළුවන්, හෙමින් හැදෙන එකක් වෙන්න පුළුවන්. වේගයෙන් කෙනෙකුට හැදෙන්නත් පුළුවන්. ඒක සංසාරේ අපි ඉතින් කරලා තියෙන පළපුරුද්දාවේ අනුව වෙන්නත් පුළුවන්. දැන් ඒ විදිහට විදර්ශනා කරන්න පුළුවන්. ආයේ මතක් කරන්නේ මුලින් සමතය කරලා විදර්ශනා කරන එක පහසුයි කියලා ඒකේ තියෙන කාරණාව තමයි අපිට කොහේ හරි යන්න ඕන නම් ඒ යන්න තියෙන තැනට පයින් යනවට වැඩිය ලේසියනේ වාහනයක් ගන්න එක. බස් එකක හරි කෝච්චිය හරි ගුවනින් හරි මුහුදෙන් හරි වතුරෙන් හරි එහෙම නැත්නම් තමන්ගේ පුජ්ජලික වාහනයකින් හරි යන එක ලේසියනේ පයින් යනවට වඩා. එතකොට ගමන පහසු වෙනවා. සමතයෙන් හැමතිස්සෙම කරන්නේ ගමන පහසු කරලා දීලා සුව පහසුවෙන් යන්න පරිසරයක් හදන එකයි. විදර්ශනාවෙන් කරන්නේ අබල දුබල පාරේ හරි ගමන කරගන්න එකයි. ඉතින් මේ දෙකෙන්ම කරන්න පුළුවන්. ඒක තම තමන්ගේ දක්ෂතාවය අනුව තමයි තීන්දුව වෙන්නේ. එතකොට සමහර විට සමතයෙන් වඩාගෙන යන කෙනෙකුට විදර්ශනාවත් එක්ක වේගයෙන් වැඩෙන්නත් පුළුවන්. සමහර අය සමතයට අහු වෙලා මග නතර වෙලා ඉන්නත් පුළුවන්. අපිව සමහරලාට තනින් තන අම්බලන් වල නතර වෙනවනේ. ඒ වගේ විදර්ශනා වඩන කෙනාට දුකසේ වැඩෙන්න පුළුවන්. වේගය අඩු වෙන්න පුළුවන්. හැබැයි වේගය අඩු වුණාට කෙලෙස් බැහැර වෙන්න පුළුවන්. මේ ක්‍රම දෙකටම සම්බන්ධතාවය හැදෙන්න පුළුවන්. ඉතින් අර සුව පහසු අතින් ගත්තාම සමත පැත්තෙන් වඩන එක ලේසි. විදර්ශනාව කෙලින්ම වඩනකොට දුෂ්කරතාවය වැඩි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයක දේශනා කරනවා අසමාහිතේ චitte ධම්මා න පාතු භවಂತಿ කියලා. අසමාහිත කලබල හිතක නොසන්සුන් හිතක ධර්මය පහළ වෙන්නේ නැහැ කියලා. සමාහිත හිතකම තමයි මේ ධර්මය පහළ වෙන්නේ ධර්මයේ ප්‍රඥාව පිබිදෙන්නේ. තව තැනක දේශනා කරනවා සම්මා සමාධින් අපරිපූර්ණත්වා සංයෝජනානි පජහිස්සතිති නේතං තහණං විජ්ජති කියලා. සමාධිය නැතුව ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්තව උදා කරගන්න චිත්ත විවේකයේ සමාධිය නැතුව සංයෝජන බැහැර කිරීමක් පේන්නේ නැහැ කියලා. පණවන්නේ නැහැ කියලා. එතකොට සම්මා සමාධින් පරිපූර්ණත්වා සංයෝජනානි පජහිසතිති තහනමේතං විජ්ජති කියලා දේශනා කරනවා. සම්මා සමාධිය නිසා සමාධිය වඩමින් සංයෝජන බැහැර කරන්න පුළුවන් කියලා එතන සමාධි කිව්වේ සම්මා සමාධිය. සමාධිටින් පෝෂණය වුණු සමාධිය වඩමින් සංයෝජන බැහැර කරන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඉතින් ඒ කැමැති ක්‍රමවේදයකට කැමැති කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන් එක එක්කෙනාගේ කෞශල්‍යය කුසලත්වය මත තමයි ඒක තීන්දුව වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපි එදිනදා ජීවිතයේදී සමහර වෙලාවට අපි අපේ සිතිවිලි දිහා සිතිවිලි එක එක වෙනකොට ඒක දිහා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම විදර්ශනාව ස්වාමීන් ඔව් එතෙන්දී ඒ එන අරමුණු ඉන්ද්‍රිය අරමුණු වේවා ඉන්ද්‍රිය අරමුණු වලදී පංච ඉන්ද්‍රිය අරමුණු හෝ මනින්ද්‍රියේ අරමුණු ඒ එන ස්වභාවයේ ඇතිවීම නැතිවීම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම විදර්ශනා ගණයට යනවා. ඒ විදර්ශනා ගණයට යනකොට නැවතත් සම්මාදිට්ඨියෙන් යුතුව යන ගමනේදී කෙලෙස් කැපීම සිද්ධ වෙනවා. සම්මාදිට්ඨිය නැතිනම් නිකන් ඔහෙ අනිත්‍ය දුක්ඛ වශයෙන් දැකලා තියෙනවා. හැබැයි කෙලෙස් නැති වෙන්නේ නැහැ. එතකොට මේක ඒකාන්තයෙන් මෙන්න මේකයි කියලා දැනගෙන නුවණින්ම ඒක දකිනකොට ඒ දිනපතා මේ ඉන්ද්‍රිය අරමුණු ටික හමු වේදී ඇතිවෙන ඒ නුවණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම වශයෙන් ඇතිවෙන නුවණ එතනද විදර්ශනා බවට යනවා. ඒක ඉන්ද්‍රිය භාවනා සූත්‍රය එහෙම පැහැදිලි කරන්නේ නිසානේ. ඉන්ද්‍රිය සංවරයක් ගැන කතා කරන්නේ. මොකද ඉන්ද්‍රිය සංවරය කරන්න බෑ අපිට වාඩි වෙලා භාවනා කරනකොට. අනිත් ඉරියව් තුනේදී ඒක කරන්න පුළුවන්. ඉන්ද්‍රිය দমনය. ඒ අනිත් පැත්තෙන් දැන් වාඩි වෙලා කරන එකේදී මනින්ද්‍රිය দমনය කිරීම සිද්ධ වෙනවා. නමුත් පංච ඉන්ද්‍රිය দমনය කිරීම සම්බන්ධ කාරණාවේදී ඉන්ද්‍රිය සංවරය කියන එක හදන්න ඉන්ද්‍රිය පරිහරණය කරන සීමාව තුළම තමයි ඒක කරන්න වෙන්නේ. එතකොට ඒ සීමාව තුළදී අරමුණු වෙනකොට ඒ දේවල් ඒ අරමුණු දැනගෙන සිහිය පිහිටුවනකොට ඒක සතිපට්ඨාන කියන තැනට යනවා. ඒ වගේම ඒ අරමුණු විදර්ශනා කරනකොට සතිපට්ඨාන භාවනා කියන තැනට විදර්ශනා භාවනා කියන තැනට යනවා. ඒකෙදිත් සමත විදර්ශනා කියන පැත්තට එකඟ වෙනවා. දැන් අර භාවනා කියන අර්ථයක් දුන්නනේ ඉන්ද්‍රිය සංවර කර ගැනීම, ඉන්ද්‍රියන් দমনය කර ගැනීම භාවනා කියන අර්ථයෙන් ගන්නවා. එතකොට ඒ සමත වෙන්න පුළුවන්, විදර්ශනා වෙන්න පුළුවන්. එහෙනම් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ කායानुපස්සනාව විතරක් පුරුදු පුහුණු කිරීම නිවනට මගද නැත්නම් චිත්තානුපස්සනාව වේදාන වේදානුපස්සනාව and ධම්මානුපස්සනාව ඒවත් අර අර කායනුපස්සනාවත් එක්කම ඒවත් පුරුදු පුහුණු දිගට කරගෙන යන්න ඕනද ඒ ගැන නම් මම පුරුදු පුහුණු කරන්න පටන් අරගෙන නැහැ. කායනුපස්සනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට ඒ වගේ තමයි මම පුරුදු පුහුණු කරගෙන යන්නේ. ඒකෝට ස්වාමීන් වහන්සේ එතකොට ඒ ඒ කායනුපස්සන ඒක විතරක් මේ පුරුදු පුහුණු කරලා ඇති වෙනවද? පොඩ්ඩක් පැහැදිලි කරලා ස්වාමීන් වහන්සේ. සතිපට්ඨාන හතරම දේශනා කළා තියෙන්නේ සාධාරණ හේතුවක් ඇතුව. එතකොට අනුපස්සනා හතරෙන් සතිපට්ඨාන හතරෙන් කාරණා හතරක් තමයි සිද්ධ වෙන්නේ. දැන් කායානුපස්සනාව වඩද්දී අනිත් ධර්මතා ටිකටද නුවණ තියනවා නම් අපිට කායානුපස්සනාවත් ප්‍රමාණවත්. දැන් ඔය ඇත්ත අහලා ඇතිනේ සමහර රහතන් වහන්සේලා ඉන්නවා මට මතක නෑ උන්වහන්සේගේ නම. එක රහතන් වහන්සේ නමක් ඉන්නවනේ ඉසකෙස් ටික බාන වෙලාවේ රහත් වුණු කෙනෙක්. එතකොට ඉසකෙස් ටිකක් කපලා අතට දීලා කේසාලෝමා නඛාදන්තා තච්ච පංචකය කියනකොට කේසාලෝමා නඛාදන්තා තචෝ කියන විදිහට මේක අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කරනකොට රහත් වුණු කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ චුල්ලපන්තක හාමුදුරුවෝ රජෝහරණං රජෝහරණං කියන ක්‍රමයට මේ කෙලෙස් බැහැර කරන නැත්තම් මේ අර දූවිලි නිසා කිලිටු වෙන රෙදි කෑල්ලේ තියෙන අසුබය දැකලා අසාරය දැකලා ඒ තියෙන වෙනස් වීම දැකලා කෙලෙස් බැහැර කරගත්තු රහතන් වහන්සේ නමක්. එහෙම ගත්තාම ඒ වේගයෙන් නුවණ වැඩෙන විදිහට උන්වහන්සේලාගේ සසරගත ජීවිත සකස් වෙලත් ආපු නිසා එතන සම්බන්ධයක් තියෙනවා. සතර සතිපට්ඨානයම අපිට ආරක්ෂාව පිණිස වැඩිම පිණිස තියෙන එකක්. කායානුපස්සනාවෙන් හැමතිස්සෙම ඉගැන්වෙන්නේ අසුභය දැක ගැනීම සඳහා ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය දැක ගැනීම සඳහාත් විශේෂයෙන් සතර මහා ධාතු මුල් කරගෙන අපි උපදන මේ ඒ කියන්නේ රූප කියන ස්වභාවය කය කියන එක රූපය කියන තැනින් ගත්තොත් ඒ රූපය පිළිබඳව කලකිරවමින් හිත එයින් නිදහස් කිරීමන තමයි කායානුපස්සනා සතිපට්ඨානය උගන්වලා තියෙන්නේ පුහුණු කරන්නේ වේදනානුපස්සනා සතිපට්ඨානය පුහුණු කරන්නේ සුව වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා කියන වේදනා හිතේ උපදින්නේ ඒ වේදනා දැකීම සඳහා එතකොට විඥාණය තේරුම් ගැනීම සඳහා චිත්තානුපස්සනා භාවනාවක් චිත්තානුපස්සනා සතිපට්ඨානයක් සංඥා සංඛාර දෙක තේරුම් ගැනීමට බැහැර කිරීමට අවශ්‍ය කරන උපදේශ ටික වශයෙන් තමයි ධම්මානුපස්සනාව උගන්වලා තියෙන්නේ. එතකොට අපිට ඔය காரணා හතරම අවශ්‍ය වෙනවා. ඒකෙදි මම කියන්නේ නැහැ මේ කායානුපස්සනාව පමණක් වැඩිය නොහැකි කියලා. මොකද කායානුපස්සනාව වඩන කෙනාට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න පුළුවන් නම් මේ උපදින හිතේ වේදනා ධර්ම සංඥා සංඛාර මේ ස්වභාව නුවණින් දැකගෙන කායानुපස්සනාව වඩා ගන්න පුළුවන් නම් ඒ කෙනාටද කෙලස් බැහැර වෙනවා. ඒකෙන් කියන්නේ නෑ කායानुපස්සනාව විතරක්ම කරන්න ඕනයි කියලත්. ඉතින් මේ හතරෙම සම්බන්ධතාවයක් තියෙනවා. ඒ හතරම වඩන්න කියන්නේ අර්ථයක් ඇතිව. එතකොට මේ හතරම වැඩිම තුල අපිට අර්ථයක් සකස් වෙනවා. දැන් යම් කෙනෙක් කායानुපස්සනාව වඩද්දී වේදනානුපස්සනාව වේදනා සම්බන්ධව චිත්තය පිළිබඳව ධම්මතා පිළිබඳව යම් නුවණක් ඇති කරගෙන නම් කායानुපස්සනාව වඩනකොට ඒ තුලද මේ කාරණා වැඩෙනවා නම් අමුතුවෙන් ධම්මානුපස්සනාව වඩනවා කියලා එකක් නැහැ. අමුතුවෙන් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වඩනවා කියලා එකකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම වෙනකොට ඉබේ වැඩෙන එකක් ඒක. හැබැයි එහෙම වඩන්නේ නැහැ කියලා කියන්නේත් නැහැ. ඒ නිසා යම් අර්ථයක් ඇතිවයි දේශනා කළා තියෙන්නේ. ඒ අර්ථය හමු වෙන්න අපිට මේ හතරෙම අවශ්‍යතාවය තියෙනවා. එක එක්කෙනාගේ ශක්ති ප්‍රමාණය අනුව තමයි තීන්දුව වෙන්නේ. ඒක වැඩින ප්‍රමාණය අඩු වැඩි වශයෙන් යන්න තියෙන. ඉතින් ඒක තමයි අහපු ප්‍රශ්නෙට උත්තරයක් වශයෙන් තියෙන්නේ. ඊට සම්බන්ධව තව යමක් තියෙනවා නම් අහන්න අපේ චන්දනන්ද හඳුරන වහන්සේටත් යමක් තියෙනවා නම් එකතු කරන්න අවස්ථාව යොදා ගමු. හොඳයි මට ඉතින් ඒසොයිනාසි කියපු කාරණාව තමයි ඇත්තටම කියන්න තියෙන්නේ ඒසොයිනාසි සිහිපත් කළා වගේ කිසකෙස් බානකොට ඒ කිසකෙස් ටික අතට දෙන සුද්දක් තියෙනවා පළවෙනි කෙස් රොද කපලා ඒ පැවිදි වෙන කෙනාගේ අතර දෙනවා මෙන්න මේක සිහි කරන්න කේසා කියලා. ඉතින් ඒ කටයුත්ත කරනකොට රහත් වෙච්ච අය විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ කියන්නේ අර ඇත්තම මේ එක අපි දැන් ඔය ඉගෙනීම සඳහා ඒවා සතර සතිපට්ඨාන හතරක් විදිහට බෙදලා ඉගෙනුවාට ඒවා හොඳට වැඩෙනකොට ඇත්තටම ඒවා වෙන් කරන්න බෑ එකක් වඩනකොට අනිත් ඒවත් වැඩෙනවා. විශේෂයෙන්ම ගැඹුරට යනකොට ඒක මේ එකක් උදකලා වැඩෙන්නේ නෑ ඇත්තටම. ඒ නිසා මේ ඒ විදිහට තමයි තේරුම් ගන්න ඕන කියලා තමයි මට කියන්න තියෙන්නේ. සෝනස වාසේ අවසර අර මේ ප්‍රශ්නයක් අහන්න අර විගණත් භාවනාව ගැන විස්තරයක් කරද්දී වහන්සේ කිව්වා දැන් අපි ඒ භාවනාව කරගෙන යනකොට සමතේ කිල්ල අපි ඒක විදර්ශනාවට හරවනවානේ. ඒතර ඒ වගේම ආපහු විදර්ශනාවේ ඉඳගෙන ආපහු සමතේට එනවා කියලා. එතකොට ඒකට අපි ඇත්තටම බෞද්ධ භාවනා ක්‍රම ක්‍රමේ අපේ අරමුණ වෙන්නේ නිවන අවබෝධ කරගන්න එකයි ප්‍රඥාව වැඩි ප්‍රඥාව වර්ධනය කරගෙන නිවන අවබෝධ කරගන්නකොට ඒකට අපි විදර්ශනා වැඩෙන තත්ත්වයේ සමාධිය ඇති කරගෙන විදර්ශනා කරන ගමන් ආපහු මේ සමාධිකට එන්න අවශ්‍යතාවය තියෙන්නේ Tamanගේ විදර්ශනා කරගන්න බැරි තරමට සමාධිය අකරිය ක්‍රමයකින් පිළිකුණොත් ඒ ඒ ඒ ක්‍රමයක් හැටියටද එහෙම නැත්නම් තමන්ගේ භාවනා ක්‍රමේ මේ මාරින් මාරුට යන ක්‍රමයක් තමන් මේ පුරුදු කරගෙන තිබෙන නිසා එහෙම කරන්නේ කොට ඒක තේරුම් කළා තේරුම් යම් අරමුණක් වෙනුවෙන් යමක් කරනවා නම් එය අපිට නැවත නැවත ආසේවනය කිරීම, භාවිතා කිරීම, පුහුණු කිරීම අවශ්‍ය කරනවා. යුගනද්ද වශයෙන් දෙක මාරුවෙන් මාරුවට සමත විදර්ශනා දෙක පුහුණු කරනකොට සමතය පුහුණු කරනකොට චිත්ත විවේකය හොඳට තව තවත් හැදෙනවා චිත්තය තව තවත් ඒකාග්‍ර වෙනවා හිත පිරිසිදු වෙනවා හිත පිරිසිදු වෙන තරමට විදර්ශනා කරනකොට හිත තව තවත් කෙලෙස් වලින් බැහැර වෙනවා ඉතින් මේ දෙක මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට කරගෙන යන්නේ ඒ දෙකට දෙපැත්තේ ප්‍රයෝජනයක් තියෙන නිසා හිත පොලිෂ් වෙන තරමට හිත ෂාප් වෙන තරමට විදර්ශනාව කියනවා විදර්ශනාව කරන තරමට කෙලෙස් බැහැර වෙනවා එතකොට දෙන්න දෙපැත්තට උදව් කර ගැනීම තමයි කරන්නේ ඒ අදහසින් තමයි මේ යුගනද්ද ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එකිනෙකාට උපකාර ධර්මයක් වෙනවා ඒක. ඔයත්ොන්ට තවමත් අවස්ථාව තියෙනවා අවශ්‍ය දෙයක් කතා බහ කරන්න යොදාගන්න පුළුවන්. එතකොට මේ ස්වයන්නාසි පැහැදිලි කරපු කාරණේට තව අමතරව ටිකක් එකතු කරන්න පුළුවන් අර රයිත මහත්තයාගේ ප්‍රශ්නේ විදර්ශනාවට ගිය කෙනා ආයි මොකටද සම්පතියට යන්නේ කියලා හේතු දැන් ඔය ඉරිදිවිද ඥානය ඇති කරගන්න ඒකටත් සමත භාවනාව තමයි උදව් වෙන්නේ. ඉතින් ඒකෙත් සමහර විට ලොකු ප්‍රයෝජන තියෙන්න පුළුවන්. ඉතින් මොකද ඒක දැනකින් දැනකට වේගයෙන් යන්න පුළුවන්. සමහර ප්‍රශ්න निराකරණය කරගන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලුත් තියෙනවා. ඔය අතීත ලංකාවේ එක මේ භාවනා කම්මට්ටාචාර්යවරයෙක් විදිහට ප්‍රසිද්ධ වුණු ස්වාමින් වහන්සේ කෙනෙකුට විශාල ගෝල පිරිසක් ඉඳලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ගිලන් වෙලා අසනීපලා ඉන්න අන්තිම කාලේ විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා දාස් ගාණක් රහතන් වහන්සේලා උන්වහන්සේව බලන්න. මේ අතරේ කොහොම හරි ඒ පිරිස ඔක්කොම සංඝ සම්නිපාතයේ මේ සංඝ පිරිස රැස් වෙලා ඉන්න අවස්ථාවේදී මෙතනට නාග ලෝකෙනුත් නාගරාජයෙක් ඇවිල්ලා තියෙනවා. මේ වෙලාවේ අහසෙන් ගියායි කියන ගුරුලෙක් ගුරුලා කියලා කියන්නේත් එක්තරා නිකන් දේව කොට්ටාසයක් වගේ තමයි පොතේ තියෙන කරුණ විදිහට පේන්නේ. ඒ ගුරුලා සහ නාගයෝ කියන ඒ යෝනි දෙකේ උපන්නාය පස්සේ මේගොල්ලෝ ස්වභාවයෙන්ම වෛරය කියන එකට එතනදී අර ගුරු ගුරුලා ඉහළින් යනකොට නාගරාජ්‍යරුවන්ව දැහැගන්න අල්ලගන්න වේගෙන් පාත් වෙලා තියෙනවා. ඒ පාත් වෙනකොට එක මේ පිරිසේ හිටපු එක ස්වාමින් වහන්සේ කෙනෙක් මට මතක විදියට බුද්ධ රක්කිත නම උන්වහන්සේ පටවි කසිනේ හොඳට පුරුදු කරලා තියෙනවා. සා ඉතා වේගයෙන් පටවි කසිනේට සමවදින්න පුළුවන්. උන්වහන්සේ වහාම පර්වතයක් මවලා අර නාගේ නාගරජුතුම අරගෙන පර්වතයේ ගිහිල්ලා හැංගෙනවා. ඊට පස්සේ අර ගුරුලා ඇවිල්ලා පර්වතයට පහර දීලා යනවා උට නාගයව අල්ලගන්න බැරි වෙනවා නාගරජුරුවම ඊට පස්සේ මේ සිදුවීම වුණාට පස්සේ අර වැඩිහිටි ස්වාමින් වහන්සේ කියනවා අද බුද්ධ රක්කිත නොහිටියා නම් අපි ඔක්කොටම මහා නින්දාවක් වෙන්නේ මොකද මෙච්චර මේ රහතන් වහන්සේලා ඉඳලත් මේ නාගරජුරුවම බේරගන්න බැරි වුණා ගුරුලගෙන් කියලා අපිට නින්දාවක් එනවා එතකොට අර අනිත් සියලුම ස්වාමින් වහන්සේලා උන්වහන්සේලා රහතන් වහන්සේලා උන්වහන්සේලාට සමාධිය තියෙනවා නමුත් අර ඒ වගේ අවස්ථාවක වේගයෙන් පට විකසනයට සමවදින්න පුළුවන් හොඳට පුරුදු කරපු වසීභාවය කියන එක තිබුණේ අර බුද්ධ රකිත කියන ආමඳුරන්ට විතරයි. ඉතින් ඒ නිසා මේ සමත භාවනාවෙන් සමහර අය නිකන් කන්ඩෙම් කරලා කතා කරනවා සමති වල කරලා වැඩක් නැහැ කියලා. නමුත් ඒවා ප්‍රායෝගික ප්‍රයෝජන හරියට තියෙනවා. ඔය චීන බෞද්ධ ඉතිහාසයේ එක කතාවක් තියෙනවා මේ චීන එක චීනේ අතීත චීනේ හිටපු හාමුදුරු කෙනෙක් ඒ උන්වහන්සේ හොඳට මේ 이르දි බල දිනු කරපු කෙනෙක්. චීනෙට ආක්‍රමණයක් ආපු වෙලාවක උන්වහන්සේ 이르දි බලය පාවිච්චි කරලා ඒ යුද්ධය දිනනවා. ඉතින් ඒකෙන් සාමාන්‍ය 이르දි බලය පාවිච්චි කරලා ඒ වගේ දෙයක් කරනකොට ජීවිත විශාල ප්‍රමාණයක් බේරෙනවා. ඉතින් ඒ වගේ ඒ සමත භාවනාවේ ඒ වගේ ප්‍රයෝජනක් තියෙනවා. ඒ සඳහාත් සමත භාවනාව වඩන්න පුළුවන් සමහර අය ඉතින් සංසාරේ ඒ ප්‍රාර්ථනා කරන පරිදි සමහරලාට විශේෂ ඔය මහා රහතන් වහන්සේලා වගේ වෙන්න ප්‍රාර්ථනා කරනයි විශේෂයෙන් මේ පැත්ත කරන්න පුළුවන්. ඒ වගේ කාරණාවක් තියෙනවා මේ සම්බන්ධ. ඊළඟ සම්බන්ධ. ඔබ වහන්සේ මතක් කරපු කාරණාවටම සම්බන්ධ කළ තව දෙයක් ඔය ප්‍රතිහාරය පාන්න පුළුවන්කම ඇත්තටම තියෙන රූපාවචර අරූපාවචර පැත්ත දියුණු කරන අයට විතරයි. එහෙම නැතිනම් එහෙම ප්‍රතිහාරය පෑම ආදී හැකියාවක් නැහැ. ඉතින් මේ ප්‍රතිහාරය පාන්නම නෙමෙයි රූපාවචර අරූපාවචර පුහුණු කරන්නේ. රූපාවචර අරූපාවචර පුහුණු කරපු රහතන් වහන්සේලා තමයි ප්‍රතිහාරේ පාන්නේ. මොකද ඒ පැත්තට මේ මනස තව ෂාප් වෙනවා මේ පොලිෂ් වෙනවා මනස ගොඩාක් තියුණු වෙනවා. එතකොටයි මේ ප්‍රතිහාරේ පෑම ආදී කාරණා වලට යන්නේ. එහෙම නැත්නම් මේ විදර්ශනාව වඩලා කෙලින්ම කෙලස් බැහැර කරගෙන සසර ගමන අවසන් කරගන්න පුළුවන්. එහෙම සසර ගමන අවසන් කරගන්න ඒ විදිහට විතරක් ආවනම් අපිට මුගලන් මහ රහතන් වහන්සේ වගේ ඇත්තෝ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ඇත්තෝ ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වගේ උත්තමයෝ හමු වෙන්නේ නැහැ මොකද උන්වහන්සේලා වේගයෙන් ඒ කසින ක්‍රමවලට රූපාවචර අරූපාවචර තත්වයන්ට සමවදින්න පුළුවන් අය ඊළඟට ඔය අනාගාමී වුණු චිත්ත ගෘහපතිතුමා නන්දමාතා වගේ අය පිළිබඳව කතා කරනකොට එයාගේ ආශ්චර්යමත් සිද්ධි ගානක් තියෙනවානේ. ඒ ආශ්චර්යමත් සිද්ධි සම්බන්ධ වුණු කාරණා අපි ඉස්සරහට කතා කරන්න පුළුවනි. නන්ද මාතාව කියනවා ආශ්චර්යමත් සිද්ධිය අතර එතුමියට පුළුවන් කැමති වෙලාවක ඕනම තමන් කැමති වෙලාවක පළවෙනි ධ්‍යානයට දෙවෙනි ධ්‍යානයට තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වලට සමවැදිලා කැමති තරම් වෙලාවක් ඉන්න පුළුවන් කියලා කියනවා. එතුමිය බලාපොරොත්තු වෙන යම් ප්‍රමාණයක්ද ඒ තරම් ඉන්න පුළුවන් කියලා කියනවා. එතකොට අනාගාමී වෙච්ච කෙනෙක් තව ටිකයි තියෙන සංසාර දුක අවසන් වෙන්නේ නැත්තම් කාම භවයට නැවතෙන්නේ නැහැ. ඒකාන්තයෙන් පිරුණම් පානවා. ඒත් ඒ අයද කැමැති කැමැති තරම් කාලයක් ඒ වගේ වාසය කරනවා. මොකද ඒව වරදක් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ සමත ක්‍රමයට ඒ ඒ ක්‍රමයට ඉන්න එක සුඛ විහරණයක් කියලා. ඒ පිළිබඳව දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. හැබැයි අර ඒක සල්ලයක් බවට, ඒක උලක් බවට, ඒක ආයුධයක් බවට, ඒක භයානක බවට යන්නේ සම්මා දිට්ඨිය නැතුව ගියොත්මයි. ආලාර කාලම් දකරම් වැනි ගුරුවරුත් අතිශ්‍රේෂ්ඨයි. මොකද ඒගොල්ලෝ මහා චිත්ත විවේකයක් ඇති කරගත් උදවිය. අපිට හිතන්නවත් බෑ. හැබැයි ඒ අයගේ සම්මාදිට්ඨියෙන් යුතුව තිබුණා නම් සංසාර දුක දවසම් වෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒකයි වෙනස තියෙන්නේ. මේ නිසා සමතය විදර්ශනාව දෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කිසියම් අරමුණක් වෙනුවෙන් නම් ඒ අරමුණ තුළ අපි තර්ක විතර්ක නම් අදාළ වෙන්නෙම නැහැ. අදහසක් විදිහට අපි ඒක දැනගන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් අරමුණකටද ඒ අරමුණ සඳහාමයි ඒක තියෙන්නේ. මොකද තව දෙයක් තියෙනවා. දැන් යම් කෙනෙක් සමතය හොඳට වඩාගෙන වඩාගෙන යනකොට ශ්‍රද්ධාව හොඳට වැඩෙනවා. ශ්‍රද්ධාව වැඩෙනකොට තව තවත් මේ මාර්ගයේ වශීභාවයටපත් වෙලා මේ මාර්ගය තුළ තව තවත් ඉදිරියට යන වීරිය හැදෙනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා හැදෙන්නේ ඒකටනේ. එතකොට තව තව මේක වඩන්න වඩන්න තව තවද මාර්ගය තුළ වීරිය උපදිනවා. ශ්‍රද්ධාව උපදිනවා. ඒ විදිහටයි මේක සකස් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සමත විදර්ශනා දෙකම අපිට අත්‍යවශ්‍යයි. ඒ කාර්යය හොතර පැහැදිලිව වහන්සේලා දෙනමටම පින්සිට වෙනවා. මේ තව ප්‍රශ්නයක් ලියලා ඉවරලා තියෙනවා කෙනෙක් ඒකේ අහලා තියෙන ප්‍රශ්න ස්වාමීන් වහන්සේ මේ කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ ෂණික සමාධිය විස්තර කරන්න පුළුවන්ද? තිරුවන් සරණයි. ඒක තමයි ප්‍රශ්නේ තිරුවන් සරණයි. ඛණික සමාධි කියලා ධර්මයේ කතාබහක් තියෙනවා මට ඒක පුළුල් වශයෙන් විස්තර කරගන්න උදාහරණ නිදර්ශන මතකයට එන්නේ නැහැ මේ වෙලාවේ. නමුත් ෂණික කියන එකෙන් අදහස් කරන්නේ වහා වේගයෙන් ඉක්මනින් සමාධිගත වීම කියන අර්ථයෙන් වෙන්න ඕන. එතකොට දැන් පුහුණු කළා තියෙන කෙනෙකුට හිත කාලාන්තරයක් හොඳට පුහුණු කළා තියෙන කෙනෙකුට වේගයෙන් ෂණිකව කැමැති වෙලාවක කැමැති තරමකට සමාධියටවත් සමවදින්න පුළුවනි. පුහුණු කළා නැති කෙනෙකුට වේගෙ වෙලාව යනවා. දැන් ඔය කිප්පාබිඤ්ඤා දණ්ඩා විඤ්ඤා කියලා කොටස් දෙකකින් කතා කරන්නේ කිප්පා විඤ්ඤා සුඛා පටිපදා කිප්පා විඤ්ඤා දුක්ඛා පටිපදා කැමැති වේලාවක කැමැති වේගයෙන් සමාධියට සමවදින්න පුළුවන් සමහර අය සැපසේ සමවදිනවා සමහර අය බොහොම වෙහෙසිලා දුකසේ සමවදිනවා දැන් සමහර වෙලාවට බලන්න අපි භාවනා කරනකොට පැයක් විතර දඟලලා දඟලලා විනාඩි 5ක් විතර හිත එකඟ කරගෙන ඉන්නවා සමහරව විනාඩි 5ක් දඟලලා පැයක් හිත එකඟ කරගෙනත් ඉන්නවා දෙපැත්තටම සම්බන්ධතාවය හැදෙනවා ඒක තමයි ෂණිකව එන සමාධිය කියලා මට තේරෙන්නේ. වහන්සිටත් යමක් එකතු කරන්න තියෙනවා නම් ඒ සම්බන්ධව අදහසක් දක්වන්න. හොඳයි අපිට තව සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න පුළුවන් තව විනාඩි 47ක විතර කාලයක් අපිට තියෙනවා. භාවනාව සම්බන්ධව කතා කරන්න තියෙන කාරණා පැත්තට අදාළ දේවල් අපි ටිකක් තව කතා කරගෙන යමු. නැත්තොන්ගේ දැනට තියෙන භාවනා ක්‍රමවේද සහ කරගෙන යන දේවල් සම්බන්ධව ආදී විදිහට යම් යම් ගැටලු තියෙනවනේ සහ කතා කළ යුතු දේවල් තියෙනවා නම් අපි එකතු කරගෙන යමු. සයන්නාංශ මට එක ප්‍රශ්නයක් විමසන්න තියෙනවා. අපිට එක අවස්ථාවක ධර්ම සාකච්ඡාවකදී ප්‍රශ්නයක් මතුණා දැන් ධ්‍යාන මට්ටමේදී හිතන්න පුළුවන්ද කියලා. හිතීමේ ක්‍රියාවලිය කරන්න පුළුවන්ද කියලා සයන්නාංශික අදහස මොකක්ද කියන්නේ? ඊගෙන සනස ඇත්තට මතභේදයක් වගේ තියෙනවා එක එකන එක එක අදහස් මතුවෙනවා ඒ නිසා තමයි මම මේ සයන්නාංශික අදහසත් කොහොමද කියලා විමසන්නම ධ්‍යාන සම්බන්ධව ධ්‍යානවලදී හිතනවා කියන එක සම්බන්ධව කියන කාරණාවේදී ඔය ඩක්ක ਵਿਚාර කියන තැනදී තමයි පළවෙනි ධ්‍යානයේදී තමයි භාවනා අරමුණ තුළ හිත හැසිරවීමෙන් ඒ පිළිබඳව හිත අවදියෙන් ඉඳලා හිත එකඟ කිරීමෙන් විතක්ක ਵਿਚාර සමාධිය කියන තැනින් කතා කරන්නේ ඊට පස්සේ ඊළඟ කාරණාව අවිතක්ක අවිචාර විදිහටනේ ගන්න දෙවනි ධ්‍යානයට එනකොට විතක්ක ਵਿਚාර නැති සමාධියක් විදියටනේ ගන්නෙ දැන් පළවෙනි එකේදී විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලෙහි සවිතක්කං සවිචාරං විවේකජම් පීතිසුඛං කියලා දේශනා කරා දෙවෙනි එකේදී විතක්ක ਵਿਚාරානම් උපසමා විතක් ਵਿਚාරද විතක් අවිතක්ක ਵਿਚාර විදිහටනේ ගන්නෙ. එතකොට ඒ ක්‍රමයේදී දෙවැනි එකේදී එන්නේ අර විවේකය නිසා උපන්න පළවෙනි එකේදී උනේ විතක්ක ਵਿਚාරය නිසා භාවනා ආරමුණ තුළ හිත හැසිරවීම නිසා උපන්න විවේකය හැදුවා ඊළඟට දෙවනි භාවනාවේදී දෙවනි ධානයේදී කතා කරන්නේ විතක්ක ਵਿਚාර දෙක නැතුව චිත්ත විවේකය නිසා උපන්න සමාධියක් සම්බන්ධව. ඉතින් එතෙන්දී වහන්සේ මේ මතු කරපු කාරණාවෙන් මට පේන්නේ දෙවනි භාවනාවේදී දෙවනි ධානයේදී යම් විදියකින් විවේකය නිසා උපන්න සමාධියට යන්න නම් එතන මෙනෙහි කර කර හිටියොත් එහෙම අර විවේකය බිඳෙයි කියන අදහසක් තමයි එන්නේ. මොකද දැන් මුල් එකේදී දේශනා කරනවානේ ඒ ඉන්න කාලය කොපමණ කාලයක් වුණත් එතෙන්දි විතක්ක ਵਿਚාර දෙක පරිහරණය කරනවා. දෙවෙනි එකේදී විතක්ක ਵਿਚාර දෙක අතහැරෙනවා. ඉතින් ඒ අදහසින් එහෙම ගත්තොත් එහෙම ඒ පැත්තට කතා කරන්න පුළුවන්. ඕකට තව කාරණාවක් තියෙනවා. පේටකෝපදේශය මට මතක හැටියට මට ඒකට පොඩි වෙලාවක් ඕනි. අදාළ තැනට යන්න. පේටක උපදේශය පරිහරණය කරනවා නම් ඒ පරිහරණය කරන තැනදී අපිට දැනගන්න පුළුවන් කාරණයක් තියෙනවා මේ දැන් විතක්ක ਵਿਚාර පළවෙනි ධ්‍යානයේදී විතක්ක ਵਿਚාර කියලා කියන්නේ නෙක්ඛම්ම සංකප්පය අව්‍යාපාද සංකප්පය අවිහිංසා සංකප්පය කියන කාරණා තුනේ කියන්නේ මේ කෙලෙස් බැහැර කරන සම්මා සංකප්පය උපදිනවා නම් එතන ඒක විතක්ක ਵਿਚාර ගණයට තමයි ගන්නෙ. එතකොට දැන් ඒ නිසානේ පළවෙනි ධානයේදී දේශනා කරලා තියෙන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ කුසලේහි කියලා. කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන් වෙච්ච තනක් විදියට. එතකොට පළවෙනි ධානයේදී විතක්ක ਵਿਚාර කියන්නේ අපි හිතමුකෝ මෛත්‍රිය නම් භාවනා කමඨහන අරමුණ. එතකොට මෛත්‍රී සිත තරහ සිතට විරුද්ධ පැත්තනේ. එතකොට තරහ සිතට විරුද්ධ පැත්ත වෙන මෛත්‍රී සිත තුළ හිත හැසිරවීම විතක්ක ਵਿਚාර. ඒ තුළ ඒක කටින් කියන්නේ නැතුව හිතෙන් ගන්නවා නම් ඒක විතක්ක ਵਿਚාර ගණයට යනවා කියලා තමයි දේශනා කරන්නේ. ඒක නුවණින් දකිනවා හිතෙන්ම ඒක මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යනවා නම් එය විතක්ක ਵਿਚාර ගණයට යනවා. එතකොට ඒ තුල තමයි දැන් මෛත්‍රී අරමුණ නම් මෛත්‍රී අරමුණ අරගෙන ඒ අරමුණ තුල හිත හසුරුවමින් මෛත්‍රී සිත වඩනකොට එය විතක්ක ਵਿਚාර ගණයට ගිහිලා ඒ තුල උපදිනවා ප්‍රීතියක් සෝයක්. ඒ හිතේ එකඟතාවය නිසා මෛත්‍රිය නිසා එකඟ වන හිතෙන් ප්‍රීතියක් සුවයක් උපදිනකොට එය එතන විතක්ක ਵਿਚාර සහිත සමාධියක් බවට චිත්ත විවේකයක් බවට පත් වෙනවා දෙවනි එකේට එනකොට දෙවනි ධානයේදී අර මෙනෙහි කිරීම සියල්ල අතහැරෙනවා සියල්ල අතහැරිලා පළවෙනි එකේ හදාගත්තු චිත්ත විවේකය නිසා උපන්න සමාධිය තුලින් උපදින ප්‍රීතිය සුවය නිසා ඇතිවෙන ධානය තමයි දෙවැනි එක. එතකොට ඒක අවිතක්ක ਵਿਚාර කියලා උගන්වන්නේ ඒ නිසා මේක සඳහන් කරන්නේ ඒ ඇතිවෙන ස්වභාවයේදී උපේක්ෂාවක් එන්නේ. එතෙන්දි තව තවත් ඒ සමාධිය තුළම සිහිය පවත්වමින් ඒ තුළ ඉන්නවා. හැබැයි විතක්ක ਵਿਚාර කරන්නේ මෙනෙහි කරන්නේ නැහැ. මෙනෙහි කරොත් අරමුණු කළොත් අපි පල්ලහැයකට වැටෙන එකක් තමයි ඒකෙන් පැහැදිලි වෙන්නේ. ඉතින් තව ටිකක් ඒකේ අර බේටක උපදේශය පරිහරණය කරගන්න පුළුවන් නම් හොඳයි අපිට. මම හිතන්නේ ඕක තමයි අදහස. ඉස්සරහට යන්න යන්න තව තව හිතන්න හිතන්න හිතන්න හිතන්න වෙන්නේ අපි වචන ගොඩකට පැටලෙනවා. මෙනෙහි කළොත් මෙනෙහි කරන්න කරන්න කොච්චර දුරට එහාට යනවද කියන එක සම්බන්ධවයි එතන ඊට පස්සේ තරකයක් හැදෙන්නේ. ඒ අර වචන අර්ථය හොඳටම ගන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙන්නේ. ඔබ වහන්සේට ඇති මං හිතන්නේ මේ පිළිබඳව තව යමක්. ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. ආනාපාන සති භාවනාවෙන් සමත විදර්ශනා දෙකම වඩන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ. ඒ මම කියන්නේ දැන් අපි මෙත්තා භාවනාවෙන් සමත වඩලා විපස්සනා වලට යනකොට කය ගැන දෙතුස් එක්ක 32 පාර්ට් of the body නැත්නම් සතර මහා ධාතු ගැන මෙනෙහි කරලා විපස්සනාවට යන්නේ. මම කිය මම අහන්නේ ආනාපාන සති භාවනාව විතරක් පාවිච්චි කරලා සමත විදර්ශනා දෙකම වඩන්න පුළුවන් කියලා මොකද මම ඒ ගැන අවස්ථාවක් ඒ ගැන අවස්ථාවක් ගැන කිය පොතක් කියවුවා. ඒ හින්දා මට ඕනේ ස්වාමින් වහන්සේගෙන් අහන්න ඒ ඒ ඒ ගැන වැඩි විස්තර කරලා එහෙම කරන්න කරන්න පුළුවන් ද කරන හැටි කියා දෙන්න. එතෙන්දී මම එක තැනක් පෙන්වන්නම් සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාවේ ආනාපාන පබ්බය බලන්න. ඒකෙදී සමත විදර්ශනා දෙක පෙන්눔 කරලා තියෙනවා. පස්සම්භයං කාය සංඛාරං කියන තැන දක්වා දේශනා කරලා තියෙන්නේ සමතය. ඊට පස්සේ අජ්ජත්ත බහිද්ද උදේවය සමුදේවය වශයෙන් දකින්න කියලා තියෙනවා. ඒ ටික විදර්ශනා කොටස. ආනාපාන සතිය වඩාගෙන ගිහිල්ලා විදර්ශනාවට හැරෙන්න තියෙන ක්‍රමය එතන. ආනාපාන සති භාවනාව සම්බන්ධ ආනාපාන සති භාවනා සූත්‍රය ගත්තාම කොටස් 16ක් උගන්වලා තියෙනවා. ඒකේ අවසාන කොටස් 4. අනිත්‍ය වශයෙන්, විරාග වශයෙන්, නිරෝධ වශයෙන්, පටිනිස්සග්ග වශයෙන් කොටස් 4ක් කියන අවසානෙට ඒ ටික විදර්ශනාව. එතකොට ආශ්වාස ප්‍රශ්වාසය අනිත්‍ය වශයෙන් විරාග නිරෝධ පටිනිස්සග්ග වශයෙන් දැකීම කියන කාරණාවයි එතන විස්තර කරන්නේ ඒකේ තව පුළුල් විස්තරයක් තියෙනවා මම කැමති නැවත දවසක ඒ කොටස් 16ම සම්බන්ධ කරගෙන එතෙන්දී කොහොමද මේ සමත විදර්ශනා දෙකට හැරෙන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කරන්න බුදු දේශනාවෙන් ඒක පැහැදිලි වෙනවා මේක සමත විදර්ශනා දෙකටම යනවා කියලා අපිට ප්‍රබල වශයෙන් මේක විදර්ශනාවට හැරෙනවා කියන එක තේරුම් ගන්න තියෙන තැන තමයි ආනාපාන සති සූත්‍රය උගන්වන ඒ කාරණා 16 දී හමු වෙන අන්තිම කාරණා 4. ආනාපාන සතිය මූලික කොටස් හතර කරගෙන කායනුපස්සන සතිපට්ඨානයේ තියෙන විදිහේ එතෙන්දී අපි කොහොමද උදේවය දකින්නේ සහ අජ්ජත් බහිද්ද වශයෙන් දකින්නේ කියන එක සම්බන්ධව විදර්ශනා කරන්න එතෙන්දී හැරෙනවා නම් සමතයෙන් විදර්ශනාවට එතෙන්දී අපිට මේ කය හැදිච්ච විදිය සතර මහා ධාතු වලට අයිතිනේ ආශ්වාස ප්‍රශ්වාසය කාය සංඛාරය එතකොට වායෝ ධාතුවනේ ඒ ධාතු ස්වභාවය මෙනෙහි කරමින් කර්ම තණ්හා අවිද්‍යාව මුල් කරගෙන සතර මහා ධාතු අම්මා තාත්තා නිසා ආහාර නිසා සතර මහා ධාතු නිසා සකස් කළා දුන්නු මේ සම්බන්ධතාවය නාම සහ රූප සම්බන්ධතාවය. ඒතර නාම රූප දෙක කියනකොට ආශ්වාස ප්‍රශ්වාසය එතන තියෙන රූපය කතා කරනකොට මෙතන ආශ්වාස ප්‍රශ්වාසය සම්බන්ධයි. ඒ සම්බන්ධතාවයේ නුවණින් දකිනකොට සහ විඥානය සම්බන්ධ වෙලා මේක ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ විදිහේ සම්බන්ධතාවයක් හැදෙන්නේ කියලා ඇතිවීම නැතිවීම වශයෙන් දකිනවා අජ්ජත් වශයෙන් බහිද්ද වශයෙන් දකිනවා එයද විදර්ශනාවයි හුස්ම රැල්ල විදර්ශනා කරන්න පුළුවන් කියන ධර්මතාවයක් සම්බන්ධව අපිට යනවා තැනකදී ඒ තමයි ආනාපානසති සූත්‍රයේ කතා කරන කාරණා ටික. මම කැමති ඒ කාරණා ටික දිලි දවසක අපිට සාකච්ඡාවකට ගන්න පොඩ්ඩක් ඒක තව අධ්‍යයනය කරගන්න ඕනේ. වැඩි විස්තරත් එක්ක දැන් ඔබතුමිය මතක් කරපු පොතේ තියෙන කාරණාව කොයි විදිහට විස්තර කරන එකද දන්නේ නැහැ. ඔය පමණින් තමයි දැනට මට අදහසක් තියෙන්නේ. චන්දනදාම රණවහන්සේටත් යමක් එකතු කරන්න පුළුවන් නම් හොඳයි ඒ සම්බන්ධයෙන්. සයන්ස රදිකනෝන අහපු ප්‍රශ්නෙට අර ප්‍රශ්නාව සෙන් ගිහිල්ලා සමතේ වරන්න පුළුවන් කියලා ඒක මෙන්න මෙහෙම කාරණයක් මම අහලා තියෙනවා. දැන් විපස්සනා විදර්ශනා විතරක් වඩලා එයා අපි හිතමු සෝවාන් ඵලයට එළඹෙනවයි කියලා ඒ එළඹෙන අවස්ථාවේ එයාට තියෙන සමාධියේ මට්ටම ප්‍රථම ධානයට සමානයි කියලා කියනවා. ඒතර එයා විශේෂයෙන් සමත භාවනාව නොකලත් සුෂ්ක විදර්ශනාව එහෙම නැත්නම් අර බයයි ඉන්සයිට් මෙඩිටේෂන් කියන එක සාමාන්‍ය විදර්ශනාව පැති විතරක් කරලා ඉතින්ට ආවත් එයා සෝතපට්ටි ඵලයට ලං වෙනකොට ඒ තියෙන සමාධියේ මට්ටම ප්‍රථම ධානයට සමානයි එහෙම නැත්නම් සමත භාවනාව කරලා ප්‍රථම ධානයට එන කෙනාගේ තියෙන ඒකාග්‍රතාවය ඒ ලෙවල් එකට තියෙනවා කියලා කියනවා. මේක තමයි මට ඒ ප්‍රශ්නෙට උත්තර වශයෙන් එකතු කරන්න තියෙන්නේ. බොහොම කුසල් ස්වාමීන් වහන්සේලාට දෙනාටම ඒ වගේම අපේ මේ කලින් අපි කරපු කතා කරපු ප්‍රශ්නේටත් මගේ අදහස අර ධානයකදී දැන් අපි ගත්ත ප්‍රථම ධානය ගත්තොත් එහෙම ඒකදී හිතන්න පුළුවන්ද කියලා ඉතින් ඒකදී ප්‍රථම ධානයේ විතක්ක ਵਿਚාර දෙක තියෙනවා විතක්ක විතක්ක කියන ඒක තේරුම් කරන විතක්ක ਵਿਚාර දෙක උදාහරණයක් දීලා විතක්ක කියලා කියන්නේ හරියට අපි හිතමු අකරි වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුව අල්ලන්න අත යවුවා වගේ කියලා කියනවා. අපි බෝලයක් වගේ එකක් තියෙනවා නම් ඒ බෝලේ ගන්න අත යවනවා වගේ විතක්ක කියලා පැහැදිලි කරනවා. ඒ වගේම ਵਿਚාර කියන එක අර බෝලේට අත යවලා ඊට පස්සේ මේකේ ස්වභාවය දැනගන්න හොඳට පිරිමදිනවා වගේ කියලා කියනවා අත යහට මෙහාට යවලා. ඉතින් එතකොට විතර්කයේ අරමුණ වෙද්ද යවනවා ਵਿਚාරයේ අරමුණේ හැසිරෙනවා කියලා මේක මේවා ඇත්තටම මෙහෙම කිව්වට ඊටාම සියුම් සූක්ෂම ධර්ම. ඉතින් මම තේරුම් ගන්න තියෙන විදිහට ප්‍රථම ධානය මට්ටමේදී වුණත් ඒ විතක්ක ਵਿਚාර දෙක තිබුණාට අපි හිතනවා කියලා කියන ක්‍රියාවලිය එතන ක්‍රියාත්මක කරන්න තැනක් නෙමෙයි හිතනවා කියන වචනේ යොදන්න බෑ මොකද ඒක එතන එන විතක්ක ਵਿਚාර ඊටාම සූක්ෂමයි එතනදී හිතන්න ගත්තොත් මේක ධානයක් වෙන්නේ නැහැ කියන එකයි මම අවබෝධ කරගෙන තියෙන කාරණේ මේ අතරම හිතනවා කියන ක්‍රියාවලිය ප්‍රපංච ප්‍රපංච ගොඩනැගීමක් ඉතින් ප්‍රපංච කියලා කියන්නේ දුකක් ඉතින් ඒක එතන නිකන් එතන අර මේ රූප සමසුඛය සංස්කාරයන්ගේ සංසිඳීමේ සුඛය එතන ඇත්තේ නැහැ හිතන්න ගියොත් එහෙම. අනිත් එක හිතන්න කියන්නේ පු탁ජන හිතන්න ගත්තොත් එහෙම මම මාගේ වශයෙන්ම තමයි හිතන්න ගන්නෙ. තණ්හා දෘෂ්ටිමාන වැඩ කරනවා. ඉතින් මම අපේ කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේගෙන් අහුවමත් ওই කාරණේ තමයි කිව්වේ විතක ਵਿਚාර තිබුණාට ඒවා ඉතා සූක්ෂමයි මේ ප්‍රථම ධානය මට්ටමේදී ඒක හිතනවා කියන ක්‍රියාවලියකට ගන්න බෑ එතන කියලා. මට හැබැයි ඊට වඩා තවත් ස්වාමීන් වහන්සේලාගෙන් මේක අහන්න බැරි වුණා. ඒක තමයි ඒ කාර්යය සම්බන්ධව එකතු කරන්න තියෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් වහන්සේ කියන විදිහට කියන්නේ ධාන මට්ටමකට ගියාම Tamanට මානසික කාර්යයක් කරගන්න බෑ වගේ එකක්ද ඒ කියන්නේ කියන්නේ සංඥාවක් සංඥාවක් නැති වෙලා යනවද? කියන්නේ අපිට කියන්නේ හිතේ මොකක් හරි ස්වභාවයක් ආවත් ඒක දැනගන්න බෑ. يعني මනසිකාරය කරන්න බෑ. පරි වගේ සංඥාවක් නැති වෙන තත්ත්වයක් එනවා කියලාද වහන්සේතුන්දි ඔව් එතෙන්දී මහතේ සංඥාව නැති වෙනවා කියලා ගන්න බෑ. දැන් සංඥාවෙන් අපි යමක් හඳුනන්නේ. එතකොට අපි හිතමු දැන් දහනයක් කියලා කියන්නේ යම් මොකක්ද අතරම ධානයක් කියලා කියන්නේ අපි විස්තර කරලා ගත්තොත් එහෙම දැන් සාමාන්‍යයෙන් මේ හිතේ ස්වභාවය තමයි අරමුණෙන් අරමුණට පැන පැන යන ස්වභාවය. එතකොට එක අපි සමාධිය වන්නකොට එක අරමුණක බොහෝ වෙලා හිත තියාගෙන ටික ටික පුරුදු කරනවා. එකම අරමුණක වුණත් ඒ දිහා බලන්න පුළුවන් පැති ගොඩාක් තියෙනවා. අපි හිතමු දැන් මේසයක් කිව්වොත් එහෙම ඕක දිහා බලන්න පුළුවන් කෝණ තියෙනවානේ විශාල ප්‍රමාණයක් ගණන් කරන්නත් බැරි තරම් ප්‍රමාණයක් තියෙනවා එක එක විදිහට බලන්න පුළුවන් එකම වස්තුව දිහා එතකොට සමාධිය දියුණු කරනකොට එක වස්තුවක එක ආකාරයක් බලන්න පුළුවන් ඒ හැකියාව හොඳට දියුණු දියුණු වෙනවා. ඉතින් අපිට දැන් පටවි සංඥාව ගත්තොත් එහෙම පටවි කියලා කියන්නේ මේ තද ගතිය, තද ගතිය, මුදු ගතිය මේ බර සැහැල්ලු ස්වභාවයේ මේ විදිහට අපි සහ කර්කශ ලක්ෂණයෙන් පටවිය හඳුනා ගන්නවා. එතකොට ඒ පටවිය හඳුනා ගන්න සංඥාවක් තියෙනවනේ. එතකොට සංඥාව නැති වෙන්නේ නැහැ. සංඥාව නැති උනායි කියලා කියන්න බෑ. මානසිකාරය නැති වෙනවා කියලා කියන්නත් බෑ. එකම අරමුණක දීර්ඝ වේලාවක් හිත පවත්වනවා එතන ඒ ගැන නිකන් විමසන්ඩ මේ නිකන් අපිට ඔක ප්‍රපංච කියන වචනෙන් තමයි මට විස්තර කරන්න වෙන්නේ අපි හිතනවා කියන ක්‍රියාවලියට බැස්සොත් එහෙම ප්‍රපංචකරණයක් තියෙන්නේ ප්‍රපංච කියලා කියන්නේම තණ්හා දිට්ඨි මාන කියන අකුසල චෛතසික තුනත් එක තමයි වැඩ කරන්නේ නිකන් මම තේරුම් ගන්න තියෙන්නේ අපි හිතමු පටවි කසිනයට සම පටවි කසිනයෙන් පටවි කසිනය වඩලා ප්‍රථම ධානයට ආවතින් එහෙම හරියට පටවි කසිනයයි මමයි එක එකක් වුණා වගේ. ඒ දෙක අතර බෙදන්න බෑ ඊට පස්සේ නිකන් ලයින් එකක් ගහන්න බෑ පටවි කසිනයයි මමයි කියලා ඒක ඒකාත්මීය වුණා වගේ ස්වභාවයක් එතන ඊට පස්සේ ඇත්තටම මේ ඇත්තටම මම කියන්නේ දැන් ධාන මට්ටමට ප්‍රථම ධානයට යන්න කලින් පවා ඒක විඳින්න ඒ ඒ ප්‍රීතිය සුඛය සහ ඒ ඇති වෙන සමාධිමට්ටම විඳින්න ගත්තට පස්සේ අපට තේරෙනවා මේ හිතනවා කියන ක්‍රියාවලිය නිකන් අර කුෂ්ඨ රෝගයයි කැසිල්ලක් වගේ තේරෙන්නේ මට නම් තියෙන අත්දැකීම ඔක මම මේ කියන්නේ ප්‍රථම ධානයට කලින් ප්‍රථම ධානය කියන මට්ටමට යන්න කලින් පවා හිත සංවර වෙලා ඔය දැන් මම කිව්වනේ ඉස්සෙල්ලා අර අපේ මේ ප්‍රීතිය සුඛය පස්සද්ධිය මේ වගේ ධර්ම ඇති වෙන්නේ මේවා දුර්ලභ දේවල් අර කිව්ව මේ සප්පාය කාරණා භෝජන සප්පාය සුදුසු Tamanට ගැළපෙන ආහාර අනුභවයෙන් ලැබිලා ඒ Tamanට ගැළපෙන ආහාර කියලා කියන්නේ හැමතිස්සෙම මේ ලොකු මේ මිලාදික ආහාර කියන එක නෙමෙයි සමහරලාට මිල අඩු වෙන්න පුළුවන් නම් තමන්ගේ ශරීරයේ පත්තියක් තමන්ගේ ශරීරයේ ඔය ආයුර්වේදයේ පැත්තෙන් කියනවා නම් සෙම පිට මේ වාපිච්චෙම අවසන් නැති ඒවා සමනය කරන ආහාර ඒ භෝජන සප්පාය හොඳට ලැබිලා ඍතු සප්පාය හොඳට ලැබිලා පුද්ගල සප්පාය කියන සමහර පුද්ගලයෝ ඇසුරු කරනකොට අපේ හිත කැළඹෙන්න පුළුවන් සමහර ඇසුරු කරනකොට සංසිඳෙනවා හොඳට ඒක තැම්පත් වෙලා පවතිනවා ඒ වගේ සප්පාය කාරණා හඳුන්වන අවස්ථාවල සමාධිය හොඳට වැඩෙනවා ඒ වගේ හොඳට ටිකක් හොඳට ඒ ධානා මට්ටමට කිට්ටු වෙන විදිහට සමාධිය ඒකාග්‍රතාව වැඩෙනකොට මේ මට නම් ඇති වෙන හැඟීම තමයි අනේ මේ හිතනවා කියලා කියන්නේ අර කුෂ්ඨ රෝගියයි කැසීම වගේ කියන එක. ඒ කියන්නේ මොනවා හිතන්නේ කියත් අපි අපි අපි ආඩම්බරෙන් කතා කරන මේ යම්සි ධර්මයේ සම්බන්ධ මාතෘකාවක් එතන හිතන්න ගියත් ඒක මහා කරදරයක් කියලා හිතෙන්නේ මේ ඒ කියන්නේ අර මේ රූප සමයම රූප සමණයම සැපයි කියලා තමයි හිතෙන්නේ. ඉතින් එතනට ගිය කෙනා ඒකේම පුළුවන් තරම් පවතින නැඹුරු වෙනවා මිසක් මම හිතන්නේ මේ අනිත් පැත්තට නිකන් අර හොඳට අපි හිතමු මඩේ බැහැලා වැඩ කරන ගොවියෙක් වගේ මිනිස්සෙක් ඔක දවස පුරාම මහන්සි වෙලා ඊට පස්සේ හොඳට ඇඟපත හොදගෙන සුදු සූට් එකක් ඇඳගෙන ඉන්නවා නම් මේ මිනිස්සයා ඉතින් කොහොමදවත් කැමති වෙන්නේ නැහැ නේ ආයි මඩට බයින්නේ අන්න ඒ වගේ අර මේක ප්‍රපංචකරණය ඉක්මවා ගියාට පස්සේ ආයි මේක ආයි නොහිතා ඉන්නේ කොහොමද කියන එකට එනවා මිසක්ක ඒක අගය කරන්න යන්නේ නැහැ කියන දේ තමයි මම දකින්නේ. මේ කාරණේ තමයි මට කියන්න තියෙන්නේ සම්බන්ධව. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට පොඩි ප්‍රශ්නයක් එන්නේ මේ දැන් අපි ධානා මට්ටමකට යන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ ධානා වඩන්න මොනවානේ ධානය වඩව කියලා. එතකොට දැන් ධාන වඩන පුද්ගලයෙක් එහෙම ගිහිල්ලා ධානයට ඇලිලා ඉන්න කෙනෙක් එමින්නව නම් එයාගේ ප්‍රඥාව කැඩෙන්නේ නැහැ කවදාවත්. එනිසා ධානයේම ගිහිල්ලා තිබුණ මැරලා ගිහිල්ලා ධාන තලයක උපදිනවා මිසක් ප්‍රඥාව කැඩි වැටෙන්නේ නැහැ සමහරවිට. ඔව් දැන් ඒක මෙහෙමයි මහත්තයෝ දැන් ඒ නිසා ඒ නිසා මෙහෙමයි ඒ ඒ නිසා තමයි ඔය සමාධියත් වඩලා රහත් වෙන ස්වාමින් වහන්සේලා ගැන කියනකොට හැම තිස්සෙම අපට හම්බෙන පොදු ප්‍රකාශයක් තියෙනවා ඒ ධානයට සම සමවැදිලා ධානයෙන් නැගී විදර්ශනා කොට කියලා තමයි හැම තිස්සෙම කියවෙන්නේ. ධානයට සමවැදිලා ධානයෙන් නැගී විදසුන් වඩා සහ විඥාණය කියන දෙකම සිංහලෙන් කියන දෙකේ මේ එකම තේරුමද කියන එක අහලා තියෙනවා ඒ පාලියෙන් යන්නේ මේ පොඩ්ඩක් විස්තර කරන්න. සිත සහ විඥාන. ඒක අපි ටිකක් සාකච්ඡා කරමින් ඉන්න කාරණාවක් විඥාණය හය ආකාරයකට දේශනා කරනවා දැන් ඉන්ද්‍රිය හය මුල් කරගෙන. එතකොට හිතත් කතා කරනවා. විඥාණය සහ හිත කියන කාරණා දෙක දෙකක් වශයෙන් අරගෙන සාකච්ඡා කිරීමක් සම්බන්ධව හෝ එකක් වශයෙන් අරන් සාකච්ඡා කිරීමක් සම්බන්ධව ලොකුවට ධර්ම විස්තරයක් නම් මට හමු වෙලා නැහැ. නමුත් එක දෙයක් පැහැදිලි හිත මනස විඥාණය ආදී විදියට කතා කරන්නේ එකම ධර්මතාවයක විවිධ ස්වභාව කියන එකක් තමයි මට පැහැදිලි වෙලා තියෙන්නේ ඉතින් හිත වෙනමත් විඥාණය වෙනමත් අරගෙන සාකච්ඡා කිරීම වශයෙන් ධර්මකාරණා ලොකුවට දැකලා නැහැ මම දැනට තියෙන සීමාවේ. ඒ අදහස තමයි මට ඇත්තටම තියෙන්නේ. නමුත් අර කාරණාව පැහැදිලි එක මේ මේ ධර්මතාවයේ විවිධ ස්වභාව වශයෙන් තියෙනවා කියන එක නම් පැහැදිලිතාවයක් තියෙනවා. නමුත් වෙන වශයෙන් ගත්තොත් මනස නැත්තම් හිතටද මනෝ විඥාණය සම්බන්ධතාවයේ නැතුව මුකුත් කරගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහේ කතා බහක් තියෙනවා විඥාණය කියන එක විඥානාතීති විඥානං කියන තැනින් තමයි කතා කරන්නේ දැනගන්නේ විඥාණය කියන නමින්. අභිධර්ම විස්තරයේදී මේ කාරණා ටික තමයි තියෙන්නේ දැන්. රූපයක් වශයෙන්, ශබ්දයක් වශයෙන්, ගන්ධයක් වශයෙන් දැනගන්නේ විඥාණයෙන් කියන එකයි. ඒ පිළිබඳව චන්දනන්ද හඳුරන්ටත් අදහසක් තියෙනවා නම් විශේෂයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න බලන්න. මටත් සනස් කියන්න තියෙන්නේ එතන විඥානය කියනකොට අපි අර චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන මේ විදිහට විස්තර කරනවා ඒ ඉන්ද්‍රිය වලින් ඇති වෙන දැනීම ඊට පස්සේ සාමාන්‍යයෙන් මනස කියලා කියනකොට ඒ ඉඳුරන්ගෙන් ලැබෙන ඉන්පුට් එක අරගෙන තව මන ආයතනය හැදෙනවනේ ඒ සම්බන්ධව ප්‍රපංච එහෙම ගොඩනගාගෙන එතකොට ඒ පැත්ත නිකන් ඒ අර සංකාර රැස් වෙලා වගේ තියෙන ඒ ස්වභාවයක් තියෙන තැනක් තියෙනවා මනස අපි හිතමු චක්කු විඥානය චක්කු විඥානය ඇති වෙනවා ඊට පස්සේ ඒක ඇලීම් ගැටීම් ඇති වෙලා සමහරලාට අපි හිතමු ඔන්න මිනිස්සෙගේ රූපයක් දැක්කොත් ඉතින් මේක සත්වේ පුද්ගලයෙක් කියලා දකිනවා ධාතු කියලා දකින්නේ නැතුව ඊට පස්සේ එතන තණ්හා මාන දික්කය තියෙනවා, ඇලීම් ගැටීම් ඇති වෙනවා. එහෙම සකස් වෙච්ච සංස්කරණය වෙච්ච අදහසක් ඊට පස්සේ මනසේ තැම්පත් වෙනවා. එතකොට ඒ ස්වභාවය තමයි මනස. ඉතින් ඔය හිත විඥාණය මනස ඒවා ගොඩක් මේ සමීප අර්ථ දෙන වචන කියලා තමයි මට කියන්න තියෙන අර විදිහට වෙනස දකින්න පුළුවන්. කෙලින්ම ඇසගත්තොත් එහෙම රූපය ඇසත් එක්ක ගැටෙනකොට මුලින්ම ඇති වෙන දැනීම විඥාණය ඒක ඊට පස්සේ මනසට අරමුණු වෙනවා මනසට ඒක ධර්මයක් වෙනවා ඊට පස්සේ ඒ ගත්ත හැඟීම නැවත නැවත අරගෙන මනසේ අර ඇත්තටම කර්ම භවය එතන ගොඩ නැගෙන්නේ දැන් අපි හිතමු අම්මා කියලා මම හිතාගෙන ඉන්නවා අම්මව දැකලා ඒ නැවත නැවත අම්මව සිහි කරනවා එතකොට ඒ මනසේ තියෙන අර ධර්මයක් තමයි සිහිපත් කරන්නේ. එහෙම සිහිපත් කරනකොට අයෝනිසෝ මනසිකාරයෙන් සිහිපත් වෙනවා නම් අන අතීතයට ඇදිලා යනවා. තමාට අම්මට මෙහෙම වෙයි කියලා ඒක අනාගතයට ප්‍රක්ෂේපණය කරනවා. ඒ ඒ ටික වෙන්නේ මනසටයි ක්‍රියාවලිය. අන්තර මේක තමයි මට කියන්නේ. සාමාන්‍යයෙන් මට පොඩ්ඩක් මට ප්‍රශ්නයක් ආවේ අතේ විඥානය කියන එක අපි දැන් කියන ඔය සත්ත්ව විඥාන, භෞත විඥාන අපර අරමුණු ඇති වෙනා ඇති වෙන විඥානය. ඊට අපි කතා කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. එතනක් තියෙනවා විඥාන. ඔබ ඔබන්ට කවුරුහරි මතක පැහැදිලි කරනවාද මේ දෙකේ වෙනස මොකක්ද? ඒකෙදි කිසිම ලොකු වෙනසක් පෙන්වන්න දෙයක් නැහැ මොකද විඥාණය කියන එක කොතනින් ගත්තත් විඥාණයම තමයි හත්තිපදෝපම සූත්‍රය මහා හත්තිපදෝපම සූත්‍රයේ පැහැදිලි කරනවා ඇහැට රූපයක් හමු වෙලා ඒ පිළිබඳ මෙනෙහි කරමින් ඇතිවන ඒ දැනගැනීම් ස්වභාවය තුළ ඒ විඥාන ස්වභාවය විඥාන උපාදානස්කන්ධයට යනවා. කනට ශබ්දයක් හමු වෙලත් එහෙමයි. දිවට රසයක් හමු වෙලත් එහෙමයි. ඒ දැනගන්න එක විඥාන උපාදානස්කන්ධ කියන තැනට යනවා. එතකොට විඥාණය ඇති වෙනවා නම් ඒ ඇති වෙන හැම තැනකදීම එය විඥාන උපාදානස්කන්ධ බවට පත්වන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට අතන ස්කන්ධ කියලා කියන්නේ ගොඩක් කියන අර්ථයෙන්. එතකොට විඥානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියලා කියන්නේ රාශී අර්ථයෙන් ගොඩක් වශයෙන් ගැනීම වශයෙන් දැන් අපි ඉන්ද්‍රිය හයෙන්ම ගන්නා අරමුණු ඒ විඥාන කාය හය නැවත නැවත නැවත නැවත නැවත නැවත ඇතිවීමින් නැතිවීමින් ඇතිවීමින් නැතිවීමින් යනවා. ඒ නිසා එතන ස්කන්ධ කියන අර්ථයෙන් ගන්නවා. ඒක අභිධර්ම විස්තරයේ ඇත්තටම සඳහන් වෙන්නේ කොහොමද ඒ කාරණාව වෙන්නේ කියලා. ස්කන්ධ කියලා කියන්නේ මේ විශාල වශයෙන් සමූහ වශයෙන් තියෙන අර්ථය නිසා ඒකෙදී මේ ඇතිවෙන විඥාණය දැන ගැනීම කියන අර්ථයෙන් විජානාති ඉති විඥානං කියන අර්ථයෙන්නේ අරගන්නේ එහෙම ගන්නකොට එතන ඒ අර්ථය තමයි ගන්න තියෙන්නේ මේ දෙකටම එකක් සම්බන්ධතාවයක් තියෙන එතන බලමු මේක තව ටිකක් අපි විස්තර කරගන්න චන්දරණ හඳුරට තව අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරමු නේද ඔව් එතකොට මම හිතනවා දැන් මේ කාරණේ දැනගන්නේ හොඳයි කියලා බාහිර ආයතන අපේ ආධ්‍යාත්මික ආයතන වල ගැටෙනකොට එහෙම නැත්නම් අපේ තුම රූපය ඇසෙහි ගැටෙනකොට සත්‍ය කණේ ගැටකොට ඒ මුලින්ම ඇති වෙන විඥානය ඒක මේ කුසල හෝ අකුසල පැත්තට යන්නේ නැහැ. නමුත් ඒ බාහිර රූප දැකලා ඒ ගැන ප්‍රපංච කොන්නගලා මනසේ ඇති වෙනවා යන්නම් සංකල්පනා. ඒ සංකල්පනා එක්ක ඒවා මනසට අරමුණු වෙලා ඒ ඇති වෙන මනෝ විඥාන ඒක කුසල හෝ අකුසල කියලා ඒක මේ බෙදෙන්න පුළුවන්. එතකොට ඒ නිසා අපි හිතමු අපි තුන් තරහකාරීක මතක් වෙනවා. ඊට පස්සේ ඒක ඒ තරහකාරයා කියන එක මනසට ධර්මයක්. එතකොට එතන ඒ ඇති වෙන මනෝවිඤ්ඤාණය ඒක මේ අකුසල වෙනවා අයෝනිසෝ මනසිකාරයෙන් තීපත් කරනකොට. එතකොට මේ විඤ්ඤාණය ඇත්තටම මේ හැම හිතකම පවතින දෙයක් ඒක හැම අවස්ථාවකම පවතින දෙයක්. මේ කාරණේ තමයි මට එකතු කරන්න තියෙන්නේ. වහන්සේ කිව්වා වගේ දැන් මේ ධර්මයේ කිය මේකේ පැහැදිලි වෙන්නේ ධර්ම කාරණා අතර මූලික අත්දැකීම චක්කුසෝත ගාහන ජීවහා කාය මන කියන ඒ අවස්ථාවල මූලික ස්පර්ශ නැත්නම් ඇහැට රූපය හම වෙනකොට චක්කු විඥානය කියන එකේ කුසල් ලකුසල් කෙලස් කියන කතාවක් සම්බන්ධ වෙන්නේ නැහැ. එතෙන්දි තියෙන්නේ අර මේ සම්බන්ධතාවයෙන් මේක හඳුනා ගැනීම විතරයි. මනසේ උපදින නාම ධර්ම ටික හරහා තමයි ඊළඟට සම්බන්ධතාවය හැදෙන්නේ. ඒ නිසා තමයි මහා පුන්නමා සූත්‍රය මට මතක හැටියට දේශනා කරලා තියෙන්නේ සතර මහා ධාතු නිසා රූපය කියලා කියනවා. එතකොට සතර මහා ධාතු නිසා රූපය උපදිනවා. ස්පර්ශය නිසා වේදනාව උපදිනවා. ස්පර්ශය නිසා සංඥාව උපදිනවා. ස්පර්ශය නිසා සංස්කාර උපදිනවා. එතකොට මේ වේදනා සංඥා සංඛාර නිසා විඥාන උපදිනවා. නැත්තම් නාම රූප නිසා විඥානය උපදිනවා කියලා තමයි දේශනා කරන්නේ. එතකොට සතර මහා ධාතු නිසා රූපය ඉපදෙනවා. ස්පර්ශය නිසා තමයි වේදනා සංඥා සංඛාර ඉපදෙන්නේ. එතකොට නාම රූප. නාම රූප දෙක නිසා විඥානය උපදිනවා කියලා ධර්මයේ සාකච්ඡා කරනවා. එතකොට ඇහැට රූපය පේනකොට ඒන සෝ මේ චක්කු විඥාණය එතන ඒ ඇහැ රූපයට සම්බන්ධ වීම නිසා උපන්න දැනීම පමණයි. ඉන් එහාට ක්‍රියාවලිය නාම ධර්ම හරහා තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒක මනෝවිඤ්ඤාණ බවට මනෝවිඤ්ඤාණ බවට සම්බන්ධතාවය හදමින් තමයි අරගෙන යන්නේ. ඉතින් ඒ අන්තිමට ඒක ගියහම විඤ්ඤාණ උපාදානස්කන්ධ කියන තැනට සම්බන්ධතාවය හැදෙනවා. ටිකක් ඉතින් ඕක සංකීර්ණ කාරණාවක්. මම ප්‍රශ්නයක් අහන්නම් අහන්න කැමතියි. දැන් මනෝ සංකාර, පචී සංකාර, කාය සංඛාර කියලා අපි සාමාන්‍ය කතා කරනකොට අපි හිතන්නේ මනෝ සංඛාර, මනසේ ඇතිවන සිතුවිලි වාචි සංඛාර කතා කරනකොට ඊට පස්සේ කාය සංඛාර කියන්නේ ඇක්ෂන් එකක් තියෙනකොට දැන් ධම්මදින්නා විසාක ඩිස්කෂන් එකේ ධම්මදින්නා මෙහෙණින් වහන්සේ භික්ෂුණී වහන්සේ විස්තර කළා කියනවා තුනම භාවනාවෙන් පෙනෙන විදියට මනෝ සංඛාර, වචී සංඛාර, කාය සංඛාර, කාය සංඛාර ආස්වාස් ප්‍රාස්වාස් සේ හැටියට මේ වචී සංඛාරය සංඥා වේදනා සංඥාක සංඥා සංකාර මට මතක නෑ එතන ඒ ඒ තුනම මනස ඇතුලේ අව්‍යානසිකින් පෙළෙන හැටියට ස්වාමීන් වහන්සේ ඒ ගැන යමක් කියන්න පුළුවන්ද මොකද ඒ සූත්‍රයේ හරියට ඩිස්කස් කරලා තිබුණේ නැහැ එක්ස්ප්ලেইন කළා ඩීටේල් එකට එක්ස්ප්ලেইন මනස තුල ඇතිවන මනෝසංකාර පටිසංකාර කාය ඔව් ඒ කාරණාවේදී මේ එතන පැහැදිලි වෙන දේ තමයි දැන් මේ ප්‍රශ්නේදී අහන්නේ විසාක උපාසකතුමා සංස්කාර කියන්නේ මොන කොච්චර තියනවද කියලා අහනවා ඊට පස්සේ කියනවා සංස්කාර තුනයි කාය සංඛාර වාක් සංඛාර චිත්ත සංඛාර කියලා කාය සංඛාර මොනවද කියලා ආදී විදිහට අහනවා. එතකොට කාය සංකාර කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, විතක්ක ਵਿਚාර තමයි වාක් සංකාර. විතක්ක ਵਿਚාර කියලා කියන්නේ දැන් අපි හිත මුල් කරගෙන උපදින ස්වභාවනේ විතක්ක ਵਿਚාර හිතේ ඇතිවන තර්ක විතර්ක ස්වභාවය එතකොට ඒ අනුව අපි කතා කරනවානේ වචනය පිට කරනවානේ ඒක තමයි එතන වචී සංඛාර කියන තැනට එන්නේ ඊට පස්සේ සංඥා වේදනා දෙක තමයි චිත්ත සංඛාර සංඥා කියලා කියන්නේ හැඳිනීම් දැනීම් ඊට පස්සේ වේදනා කියලා කියන්නේ සුව වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා ඒ කාරණා තුනෙන් තමයි චිත්ත සංඛාර කියලා කියන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිතනවා, කියනවා, කරනවා. මේ පැත්තෙන් එකක් තියෙනවා. දැන් කාය සංස්කාරය ආශ්වාස ප්‍රශ්වාසයමයි. ඒක කාය සංඛාර කියලා ගන්න නිසා. එතකොට සංඥාව උපදින්නේ හිතේ වේදනාව උපදින්නේ හිතේ ඒ නිසා ඒක චිත්ත සංඛාර වෙනවා එතකොට විතක්ක ਵਿਚාර දැන් අපි හිතන දේ අනුව ඒ කතා කරන ස්වභාවය තමයි වචී සංඛාර කියන ගණයට යන්නේ. ඒක තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. එතකොට මේකේ තව විස්තරයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ මට ටිකක් පැටුණා. ඒක තමයි මම අහපු ප්‍රශ්නේ. එතන වචී සංඛාර කියන්නේ කතා කරන එක නෙවෙයි හිත ඇතුලේ ඇතිවන එකනේ. එතකොට මනෝ සංකාරයකට වැටෙන්නේ සංඥා වේදනා සංඥාද? ඔව්. සංඥා සංඥා වේදනා සංඥා සංඥා වේදනා දෙක තමයි එන්නේ. ඔව් ඒක තමයි. ඒ තුන තමයි මම ප්‍රශ්නේ අහන්න හිතියේ. දැන් ඒ තුන මනසින් දකින්න තුන විතරයිනේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් මම කාය සංකාර කියලා හිතනකොට මම හිතන්නේ මේ කයෙන් ඇක්ෂන් එක කරන්න ඕනේ කියලා. හැබැයි මේ තුනම භාවනාවෙන් දකින්න හින්දා එතන විතක්ක ਵਿਚාර හැටියට එන්නේ ඔය මනසින් ඇතිවන සිතුවිලි. එහෙමද? මොකද තාම කතා කරලා නැහැ ස්වාමීන් වහන්සේ මේ භාවනාව ඇතුළෙන්නේ මේක දකින්නේ. ඔව් මොකද සංඛාර කියන එක විවිධ පැති වලින් කතා කරනවා. දැන් මෙතන කතා කරන්නේ ඔය කියන අර්ථයෙන්. දැන් ආශ්වාස ප්‍රශ්වාසය කාය සංඛාරයි. එතකොට ආශ්වාස ප්‍රශ්වාසය ඇක්ෂන් එකක් නෙමෙයි භාවනාව ඇතුළේදී ඒක සාමාන්‍යයෙන් මේ නැචරලි සිද්ධ වෙන ක්‍රියාවලියනේ. දැන් බඩි රියැක්ෂන් එකක් විදියට නෙමෙයිනේ ඒක අපේ ඇක්ෂන් එකක් වෙන්නේ ගොඩක් වෙලාවට අපි ඒක මෙහෙයුවොත් තියෙන තැනින් යන්නේ. නමුත් දැන් මෙතෙන්දී ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඊළඟට වචී සංඛාරයේද විතක්ක ਵਿਚාර හිත ඇතුලේ සිද්ධ වෙන දෙයි. ඊට පස්සේ වේදනා සංඥා දෙක. එතකොට දැන් මේකේ අහන්නේ අතර මේක මේ ඩිරෙක්ට් කරගෙන යන්නේ සංඥා වේදිත නිරෝධයට සමාදින්නේ කොහොමද කියන තැනට සම්බන්ධතාවය. සංස්කාර කියන එක ඒ ඒ තැනේදී විවිධාර්ථයෙන් ගන්නවා. දැන් කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියනකොට mental action, verbal action and uh, bodily action කියන තැනින් ඔබතුමී කිව්ව කාරණාවට යනවා. අනිත් පැත්තේ මෙතන කාරණාව භාවනාව ඇතුලේ තියෙන කාරණාව. ඊට පස්සේ මේ පටිච්චසමුප්පාදින යනකොට තව අර්ථයකින් ගන්නවා. ඒ විදිහට අදහස් කරනවා දැන් උපාදානස්කන්ධවල සංඛාර කියනකොට එතන සංස්කාර රැස් කිරීම කුසල කුසල වශයෙන් ගන්න පැත්තේදී සම්බන්ධතාවයක් හදලා තියෙනවා. තවත් අර අපි මේ කලින් මතුවුණු ප්‍රශ්නයකට කර්ණක එකතු කිරීම වශයෙන් මට කියන්න පුළුවන් දැන් අතන ප්‍රථම අධ්‍යයනයේදී හිතන්න පුළුවන්ද කියලා මේ අපිට ප්‍රශ්නයක් මතුවුණා. ඒකට මෙන්න මේ කාරණේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න අපි හිතනවා කියලා කියන්නේ හැමතිස්සෙම අපි හිතන්නේ සංකේත වශයෙන්. නිකන් බලන්න සංකේත නැතුව හිතන්න පුළුවන් කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අර ඔය සුදු මෙඩිටේෂන් ටීචර් කෙනෙක්ගේ මම එක මේ දේශනාවක් කියවුවා එයා කියනවා whatever you think is wrong කියලා. පුතඥයා හිතන්න ගියොතින් එහෙම අනිවාර්යයෙන්ම තණ්හා දිට්ඨි මානවල පැටලෙනවා. ඇයි මේ සංකේත වශයෙන් හිතීමේ තියෙන වරද්ද මොකද්ද? නාම රූප ධර්ම නිකන් ගංගාවක් වගේ ගලාගෙන යන්නේවා තියෙන්නේ මේ එකක්වත් සොලිඩ් නෑ එකක්වත් සොලිඩිටි එකක් නෑ ඇත්තටම ඝන සංඥාව මේ අපේ දෘෂ්ටියේ තියෙන මුලා දැකීමේ තියෙන මුලාවක් නිසා ඇති වෙන්නේ එතකොට මේක වේගයෙන් ඇති වෙනව නැති වෙනව ඒ වේගයෙන් ඇති වෙලා නැති වෙලා යන ධර්ම પરම්පරාව ඒක මේ සොලිඩ් කරන්න බෑ සොලිඩ් කරොත් වරදි වැරදි. එතන මිත්‍යා දෘෂ්ටියක් හිටිනවා සොලිඩ් කරොත් එහෙම. එතකොට සංකේත කියලා කියන්නේ මේ සොලිඩ් කරපුවා සංකේත. මම කියන්නේ සංකේතයක්, අසවලා කියන්නේ සංකේතයක්. හොඳයි නරකයි මේ ඔක්කොම සංකේත වශයෙන් තමයි අපි හිතන්නේ සංකේත වශයෙන්. ඒ ඒ හිතන ඒවම තමයි භාෂාවට අපි නගන්නේ. භාෂාවේ තියෙන සංකේත දැන් බලන්න භාෂාව ඒ නිසා වැරදි. භාෂාව අපිව හරියට නොමග යවනවා. ඒක අපි මමත්වයට අහුරු වෙන්න එක ප්‍රධාන හේතුවක් භාෂාව. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මම මේ තථාගතයන් වහන්සේ භාෂාව පාවිච්චි කරන ව්‍යවහාරය ලෝක නිරුක්ති ප්‍රඥාප්ති ව්‍යවහාර භාවිතා කරනවා ඒවා දෘෂ්ටි පරාමර්ශණය කරන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ දැඩිව ගන්නෙ නෑ ඒවේ අරුත්. ඉතින් අපි මේ මේ භාෂාවේ තියෙන වචන වල අරුත් දැඩිව ගැනීම නිසා තමයි මහා අවුලක පැටලිලා ඉන්නේ. දැන් මම කියන එක අපි ගත්තාම මේ ඒක නිත්‍ය ස්ථිර සදාකාලික දෙයක් කියලා තමයි අපි ඔළුවට යන්නේ. මම. ඊට පස්සේ මගේ අදහස් වෙනුවෙන් තර්ක කරන්න වාද කරන්න අර ස්වාමීන් වහන්සේ ඉස්සලා කිව්වාගේ අහනවා ඇවිල්ලා මේ ප්‍රශ්නයක් ඇවිල්ලා අහනවා මේ මිනිස්සු මොකද රණ්ඩු සරුවල් කරන්නේ මෙච්චර කාම රාගය නිසා. එතකොට මේ පැවිදි ශ්‍රමණ බ්‍රාහ්මණින් පැවිදිලා ඉන්න ස්වාමීන් වහන්සේලා එහෙම නැත්නම් ශ්‍රමණින් මොකටද මේ වාද කරන්නේ රණ්ඩු කරන්නේ? දෘෂ්ටි රාගය නිසා. ඒ දෘෂ්ටි රාගය ඇති වෙන්නේ ඕකේ මේ ලැන්ග්වේජ් එක භාෂාවක් තියෙනවා. ඒ භාෂාව පිටිපස්සේ අර thinking process එක තියෙනවා අපි හිතන්නේ සංකේත වශයෙන්. සංකේත නැතුව හිතන්න බෑ පොඩ්ඩක් ඒ නිසා ඒ සංකේත ප්‍රථම ධානයේට යනවද ප්‍රථම සංකේත කඩා වැදින තැනක් ප්‍රථම ධානයේ වෙයිද කියලා අපිට ඒ විදිහට ටිකක් චින්තනය කරන්න පුළුවන් මේක තමයි මට කියන්නේ එහෙමනම් අදට ඇත්තටම දැන් වෙලාව අවසන් වීගෙන යන නිසා අපි ඉතින් එහෙමනම් අපේ ධර්ම සාකච්ඡාවේ කටයුතු අදට අවසන් කරමු ධර්ම සාකච්ඡාවට වැඩම කිරීම සම්බන්ධව ගෞරවනීය ස්වාමින් වහන්සේටත් සහභාගී සහභාගී වීම සම්බන්ධව පින්වත් ඔබ හැමදෙනාටම පින් දෙනවා ආශිර්වාද කරනවා ධර්ම සාකච්ඡාවේ කටයුතු අවසන් කරමු හැමදෙනාටම සුබ රාත්‍රියක් වේවා තෙරුවන් සරණයි